නමෝ තස්සේ භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්සේ භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්සේ භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්සේ පුනච්ච පරං භික්ඛවේ භික්ඛු ධම්මේසු ධම්මානුපස්සී විහෙරති පංච සුපාදානක්ඛන්දේසු කතංච භික්ඛවේ භික්ඛු ධම්මේසු ධම්මානුපස්සී විහෙරති පංච සුපාදානක්ඛන්දේසු ඉද භික්ඛවේ භික්ඛෝ ඉති රූපං ඉති රූපස්ස සමුදයෝ ඉති රූපස්ස අත්ංගමෝ සද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අද අපි මේ ආරම්භය ලබා ගන්න හදන්නේ ධර්මානුපස්සනාවේ දෙවෙනි කොටස දෙවෙනි පරිවේ වශයෙන් සඳහන් වෙන පංච සුපාදාන ඛණ්ඩය සම්බන්ධයි. ඒක සම්බන්ධයෙන් සම්පූර්ණ පාලි පාඨය ඉදිරිපත් කර ගන්නවා නම් මේ රූපය ගැන අපි මතක් කරා වගේ ඉති ඉද බික්කවේ බික්කු වේදනාසු වේදනානුපස්සී ආදී වශයෙන් රූප වේදනා සංඥා සංඛාර විඥාන වශයෙන් උපාදානස්කන්ධ පහම අපි ඉදිරිපත් කරගත යුතුයි. නමුත් අද ඒන් ප්‍රධාන කොටස වෙන මුල්ම හඳුන්වා දෙන රූපය ඉදිරිපත් කරගන්න නිසා සත්‍යයන වශයෙන් ඉදිරිපත් කරේ රූපයට සම්බන්ධ කොටස පමණයි. මේක සාමාන්‍යයෙන් දස සංඥා සූත්‍රයේදී අනිත්‍ය සංඥාවට ගොදුරු කරලා තියෙන්නේ මේ පංච උපාදානස්කන්ධය තමයි. ඒ මේ පංච උපාදානස්කන්ධේ මාර්ගයෙන් යෝගාවචර ඉස්මතු කර ගන්න හදාන්නේ ත්‍රිලක්ෂණේ සම්තති ලක්ෂණය තමයි අනිත්‍ය ලක්ෂණය. ඒනොත් ප්‍රථමයෙන්ම සර්වචනාංශ ඉදිරිපත් කළ තියෙන්නේ රූපස්කන්ධයයි මේ රූප පිළිබඳව අවබෝධයක් ඇත්තා වූද නාම ධර්ම පිළිබඳව ඒ තරම ප්‍රකට ආબોධයක් නැත්තා වූද ඇත්තන් වෙනුවේ ඉදිරිපත් කරන ක්‍රමය තමයි රූපය එකක් වශයෙන් දේශනා කරලා නාමස්කන්ධය වේදනා සංඥා සංඛාර විඥාන වශයෙන් හතර කඩලා පෙන්නනවා. යම් කිසි කෙනෙකුට නාමස්කන්ධය හොඳට ප්‍රකටයි නමුත් රූපස්කන්ධය පිළිබඳ ප්‍රකට නැත්නම් ඒ වෙලාවට ධාතුරෝ යම් පුරිසෝ කියලා සර්වඥ දේශනා කරනවා රාහුලවාද සූත්‍රය වගේ ඒකෙදී පෙන්නනවා මේ පුද්ගලයයි කියලා කියන්නේ පුරුෂයයි කියලා කියන්නේ ධාතු හයක් පමණයි මොනවාද ඒ පඨවි ධාතු, තේජෝ ධාතු, වායෝ ධාතු, ආපෝ ධාතු, ආකාශ ධාතු, විඥාන ධාතු කියලා. නාමස්කන්ධේ විඥාන ධාතුව වශයෙන් පමණකොත් රූපස්කන්ධය පඨවි ආපෝ තේජෝ වායෝ ආකාශ කියලා කොටස් පහකට කඩලා පෙන්නනවා. මේ තමයි මේ සරුවචනාංශ එක එක චරිත ලක්ෂණ වල හැටි හැටියට නාම ධර්ම ප්‍රකට කරන යන කට්ටියට එක ආකාරයක් රූප ධර්ම ප්‍රකට කරන යනාට එක ආකාරයක් තව විදියකට අට්ඨාරස ධාතු වශයෙන් චක්කු සෝත ඝාන ජීවා කාය මන කියලා ඒවට ගොදුරු වෙන්නා වූ රූප සද්ද ගන්ධ රස ස්පර්ශ ධම්ම කියලා චක්කු විඥාන සෝත විඥාන ආදී වශයෙන් එක එක ක්‍රමවලට මේ එකම දේ තමයි විස්තර කරන්නේ ඒ පුද්ගල නානත්වයේ අනුයි දේශනාවේ විලාස අනුවයි. මේ තේරම දැනගන්න එක හොඳයි. ඒ කාටරි කියලා දෙන වෙලාවේදී මූල ධර්ම වශයෙන්. නමුත් එක එකනා ධර්ම අවබෝධය පිණිස සාක්ෂාත් කරන්නේ සමහරලාට මේ එක කොටසකින්. ඒක නිසා හැමදේම දැනගෙන භාවනා කරුවේ නැත්තම් ඒක අගුණයි ඒක අපලයි ඒක නරකයි කියලා හිතන්න දෙයක් නැත්තේ නෑ. ඒක මොකද මේ රූප ධර්ම ගැන කියනකොට උනත් ආචාර්ය මතවල පෙන්නනවා Tamanට ප්‍රකට වෙන දේන් දැසගෙන ප්‍රකට වෙන දේන් ආරම්භ කරගෙන ඉදිරියට යනකොට Tamanගේ ඒ උපනිෂේ සම්පත්‍ය වල හැටි හැටියට පසුබිමට ගැලපෙන විදිහට ධර්මයේ ධර්මයේ විශ්ීම මතු කළ දෙන කතියක් තියෙනවා. අන්න ඒක තමයි ඊ타ත්ම ආරක්ෂාකාරී ක්‍රමය. ඊ타ත්ම ප්‍රායෝගික ක්‍රමය. ඊ타ත්ම ප්‍රත්‍යක්ෂ නැත්නම් ප්‍රත්‍යක්ෂය ඉස්මතු කරගෙන ඉස්තර කරගෙන ප්‍රකට කරගෙන යන ක්‍රමය. ඒක බොහොම ප්‍රති මේ ආධ්‍යයන ප්‍රශ්න ඇතිකරන ක්‍රමයක්. අපි ඒක හිතේ තියාගෙන මේ රූපස්කන්ධය පිළිබඳව හිත යොදලා බැලුවොත් ඒ රූපස්කන්ධ වශයෙන් ප්‍රධාන වශයෙන්ම පෙන්වන්නේ මේ සතිපට්ඨාන සූත්‍රයේ පංච උපාදානස්කන්ධේ රූපස්කන්ධේ එකක් වශයෙන් පෙන්වනවා. නමුත් අපි දැන් වෙලා ගන්න හදන්නේ ඒක විස්තර විභාග කරලා විචිත්‍ර වශයෙන් දැක ගන්නවා. කාණ්‍යම දැක්ගත්තාම අපි රූපේ කියලා ගන්නේ පඨවි, ආපෝ, තේජෝ, වායෝ කියන මේ හතර. මේ හතර දෙනාගේ තියෙනවා අමුතුම සම්බන්ධතා. මේ වගේ තියෙන ප්‍රධානම ලක්ෂණ තමයි මේ රූප ධර්මයක් කොයි එකක් හෝ හතර සාමූහකයේ හෝ එකක් වශයෙන් හෝ බැලුවොත් ඒව නිතරම රුප්පන වෙනසුළු, කුප්පන සුළු, නලියන සුළු වෙනස් වෙන සුළු ගතියක් තියෙනවා. ඒක තමයි රූපයගේ හැටි. මේක කොච්චර නලියන සුළු කුප්පන සුළු රුප්පන සුළු ගතියක් තියෙනවද කියලා කියනවනම් පණ ඇති සතෙකුටත් වඩා රූප ධර්ම වල පමණක්ම චංචල කම්පන ගති තියෙනවා. ඒක ධර්මයේ සඳහන් වෙනවා. ඒ වගේම භෞතික විද්‍යාවලත් සඳහන් වෙනවා. එක අංශුවක් අරගෙන කඩලා කඩලා බලන්නේ කියොත් ඒක ඇතුළේ තියෙන ඉතාම අධික වේග ධාරාවක් මිස එක තැනක තැම්පත් වෙච්ච අපි මේ දකින හතරස් රවුම් එහෙම නැත්නම් මේ කළු සුදු පාට ඒව මොනවාක්වත් දකින්න හම්බ වෙන්නේ නැහැ. කඩලා කඩලා බිඳලා බිඳලා බලනකොට ශක්ති කුංජයක් පමණයි. ඒකම තාමත්ම අමුතුම ක්‍රමයකට ශ්‍රද්ධාව, විරිය, සති, සමාධි, ප්‍රඥා ඍජු කරගත්තාම දැක ගන්න පුළුවන්. ඒක නිසා මේ අතිසූක්ෂම මේ චොක් කරලා බලන කණ්ණාඩි වලින් බලලා දේශනා කරපු බලලා අද කරන ප්‍රකාශ වලට වඩා ගා ගැඹුරක් සර්වචනාසේ අමුතුම බුද්ධ චක්ෂුෂයෙන් බලලා දේශනා කළා දෙනවා. දැන් ඉතින් මෑත කාලේ යන්නේ අන්න ওই දෙක ගැළපීමේ වැඩපිළිවෙලකින් අලුත් වචනෙන් කියනවා නම් බුද්ධ මේ විද්‍යාව දැන් බුද්ධං සරණං ගච්ඡාමි කියලා තියෙනවා. විද්‍යාව බුදුන් සරණ යන කාලයක් ඇවිල්ලා. ඒ තරමටම මේගොල්ලෝ යంత్ర සූත්‍ර මාර්ගය හොයාගන්න දේවල් අර කලින් කියපු දේවල් වලින් සමානකමක් තේරෙනවා විලාසය පමණයි වෙනස්. ඒ අනුව බලනකොට විද්‍යාවට ලං වෙන්න පුළුවන් ලේසියෙම රූප ධර්ම වලට පමණයි. මොකද ඒක තමයි ගොරෝසුමදී. ඒක තමයි මේ පටන් ගන්නෙදී ඥානයේ මොහුකුරා කියන ඇති කාටත් පහසු දෙයි. ඒක නිසා සාමාන්‍ය විපස්සනා වෙදී රූපේම තමයි පටන් ගන්න. හැබැයි සමතය කරලා යම් කිසි කෙනෙකුට සමත ධ්‍යාන වශී කරගෙන තියෙනවා නම් ඒ පුද්ගලයාට නාම ධර්ම රූප ධර්ම කියන දෙපැත්තෙම බැස ගන්න පුළුවන්. සුද්ධ විපස්සනාවේදී රූප ධර්ම පමණමයි බැස ගැනීමේ දොරටුව. සතිපට්ඨානෙ පෙන්වන්නේ ඒකට සාක්ෂියක් වශයෙන් ආරම්භයේදීම රූප ධර්මයි. රූප ධර්මයෙන් බැසගෙනයි නාම ධර්ම වලට යන්නේ. අන්නේ රූප ධර්මය පඨවි ආපෝ තේජෝ වායෝ කියලා හතර කොටාශයක් එකට වැඩ කරන්නේ. මේ හතර දිනකට කවදාකවත් එකිනෙකාගෙන් වෙන්ව ජීවත් වෙන්න බෑ. නමුත් නිදර්ශන වශයෙන් අපි ලෝකෙ පෙන්නකොට පඨවි කියලා කියන්නේ පෘථුවිය කියලා මේ මහා පොළව ඝනකට මහා පොළව පෙන්නනවා. ඊකට ආපෝ කියනකොට ද්‍රව ස්වභාවය පෙන්නනවා. තේජෝ කියනකොට ගිනි දැල්ලක් ඉන්ද්‍රක් පෙන්නනවා. වායෝ කියනකොට ඔය අතුකොළ හොලවා යන කුලකක් අපි පෙන්වන සුළු සුළුකක් පෙන්වනවා. නමුත් කවම කවදාකවත් මේ එක සුද්ධ ධාතුවකට තනිකර ලෝකේ ඉන්න බෑ. අන්තිම කුඩා කොටසේ පවා මේ පඨවි ධාතුවේ නියෝජනයක් තියෙනවා, ආපෝ ධාතුවේ නියෝජනයක් තියෙනවා, තේජෝ ධාතුවේ නියෝජනයක් තියෙනවා, වායෝ ධාතුවේ නියෝජනයක් තියෙනවා. ඒ නිසා අපි සාමාන්‍යයෙන් පෘථුවිය දැකලා මම පඨවි දැක්කා කියලා කිව්වට ඒක සම්මුතියට, ව්‍යවහාරයට, ප්‍රඥප්තියට අනු වෙන කතාවක් මිස පරමාර්ථ වශයෙන් පටවි රැකලා නෙමෙයි. දැන් අපි මේ විග්‍රහ කරගන්න හදන්නේ ආනාපාන සති ක්‍රමයෙන් හෝ පිම්බීම හැකිලිම ක්‍රමයෙන් හෝ සක්මන් භාවනාවේදී හෝ අපි කොහොමද මේ අපි දන්නා ප්‍රත්‍යක්ෂ ධර්ම තුළින් විනිවිද ගිහිල්ලා පරමාර්ථ වශයෙන් මේ රූප ධර්මයක් එහෙම නැත්නම් පතවිය ආපෝ තේජෝ කියන ධාතු ගුණයක් අපි අවබෝධ කරගන්න ඉච්ඡා කරනවා. ඒකට දැන් අර අපි කලින් ගත්ත නිදර්ශනයේ හැටියට භෞතික විද්‍යාඥයන්ට විශාල කිරීමේ ලොකු යන්ත්‍රෝපකරණ රාශියක් අවශ්‍යයි. නමුත් අපි මේ වෙනුවට ගන්නේ රූප ධර්ම ටිකකුයි එකලස් කරගන්න. අරගොල්ල නාම මේ අර මේ භෞතික විද්‍යාවේ රූප ධර්ම එකලස් කරගන්නවා. භාවනා විදි කරන්නේ නාම ධර්ම ටිකක් එකලස් කරගන්න එක. නිසා ධාතු මනසිකාරයේ ළඟට යනකොට එතන මේ පංච උපාදානස්කන්ධය කියන භාවනාව සිද්ධ වෙන්න නම් ඊට ආසන්න කාරණා රාශියක් අවශ්‍ය වෙනවා. ඒ කාරණා රාශිය පෙරගැස්මේදී තමයි පෙරගැස්මේදී පමණයි මේ ධාතු මනසිකාරය වගේ ගැඹුරකට අපිට යන්න පුළුවන්. ඒ සඳහා අවශ්‍ය කරන ධර්ම ටිකට නාම ධර්ම ටිකට අපි කියන්නේ සද්ධාව, විරිය, සති, සමාධි, ප්‍රඥා. මේ ආනාපානයේ වගේ හුස්මක් දිහා බලාන ඉඳලා ධාතු මනසිකාරයක් කොහොමද කියන්නේ ඉලෙක්ට්‍රෝන මයික්‍රොස්කෝප් එකකත් බලන්න බැරි දේවල් කියලා තම කිසි කෙනෙකුට ඒක පිළිබඳව සැක උපදවන්න පුළුවන්. අන්නේවැනි සැක දුරු කරන්න නම් දැන් මේක බුද්ධ ආදී උත්තරමයන් වහන්සේලා මේකත් වඩා විස්තරව දැකලා දේශනා කළා කියනවා. ඒ නිසා බුද්ධ ආදී උත්තරමයන් කෙරෙහි සද්ධාවෙන් ධර්මයේ කියලා කියලා කියන ආකාරයට හරියට ප්‍රතිපදාවන් වලට පිහිටලා ගුරුපදේශනෝ කටයුතු කරනවා නම් පුළුවන් කියලා සද්ධාව මුලින් අවශ්‍ය කරනවා. ඒකයි අපි මේ සූත්‍ර මේ වශයෙන් මේවා ඉගෙනගෙන ප්‍රශ්න සාකච්ඡා මාර්ගයෙන් චින්තාමය වශයෙන් කල්පනා කරලා භාවනාවේ ජීල්ලේ නැත්තන්ට ධෛර්යයක් උනන්දුවක් ඇති කරගෙන හදාන්න. ඒ නිසා මුලින්ම අවශ්‍ය කරලා තියෙනවා මේ භෞතික විද්‍යාඥයන් විසින් පාවිච්චි කරන මේ උපකරණ වලට වඩා වඩා ස්ථිර ඒ වගේම කිසිම බාහිර දෙයක් මත රඳා නොරඳන තමන් විසින්ම දිනු කරන ලද වූ ඉන්ද්‍රිය ධර්මයන් තුලින් ඒ හාස්කම ඒ සූරකම ඒ වීරකම කරන්න පුළුවන් කියන විශ්වාසය ඇති කරගන්න ඕනේ අඩුම ගානේ. ඒක කරපු උත්තරමන් වහන්සේ නමක් තමයි සරුවච්චන් වහන්සේ කියන්නේ කියලා තුන්කල් දැක්ක ආවෝද විද්‍යා මේ ලෝකවිදු ගුණයක් ආවෝද උත්තරමන් වහන්සේ නමක්. ඒක තමයි මේ ධර්මයේ වශයෙන් අපිට දේශනා කළා තියෙන්නේ. ඒ නිසා අපි සද්ධාව අවශ්‍යයි. ඒ වගේම තමයි සද්ධාවෙන් ඇති කර ගන්නාලද කුසල ඡන්දයෙන් පණපවා ගන්නාලද වීර්යයෙන් තොරව මේ බණහගෙන හිටියට ධර්ම සාකච්ඡා කරාට පොත් කියුවට අනුන්ට කියලා දුන්නට කවදාකවත් පටවි ධාතු අවබෝධ කරනවා කියන එක වීර්ය කරන්නේ නැතුව භාවනා කරන්නේ නැතුව ආතාප වීර්ය අප්‍රමාද වීර්ය නැතුව කරන්නත් බෑ. ඒ වගේම තමයි සතියෙන් හරියටම මේ චිත්තක්ෂණයට මම දැන් මෙතන කියන පදනමට ඉන්නේ නැතුව ධාතු මනස්කාරයක් කවමදාකවත් වැටෙන්නේ නැහැ. වෙන විදිහට කියනවා නම් ධාතු මනස්කාරයේ වැටෙනවා නම් ඒ වෙලාවේ ඒ කාන්තේම මම දැන් මෙතන කියන එකලස තියෙනවා. ඒ එකලස මතින් නැත්නම් ඒ එකලස පාදක කරගෙන ඇති වුණා වූ සමාධියක් ඒ කියන්නේ එකලස චිත්තක්ෂණ රාශියක් පවතින ගතියකුත් තියෙනවා. තිබිලා කලින් බණ අහලා තියෙනත් ඕන. ධර්ම සාකච්ඡා කරව ප්‍රඥාවක් සුතමේ ප්‍රඥාවක් චින්තාමේ ප්‍රඥාවකුත් අවශ්‍යයි. එතකොට විතරක් අර මේ පේන්නේ මේ වැටෙන්නේ ওই කියන දහස මනසිකාරය නේද? ඔය කියන අනත්ති ලක්ෂණ අනිත්‍ය ලක්ෂණ නේද කියලා හරියට අර භාවනාවෙන් ඉන්නා වූ අත්දැකීම සුත්තමේ චින්තාමේ ඥාන වලින් පෝෂණය ලැබනකොට අමුතුම ප්‍රඥාවක් එනවා. ඔය ක්‍රමයේ ඔය ක්‍රමයේ තමයි ධාතු මනසිකාර්ය මේ පච්චුප්පන්න වශයෙන් ප්‍රත්‍යুৎපන්න වශයෙන් වර්තමාන වශයෙන් ස්පනා අපිට දැක ගන්න පුළුවන් වෙනවා. ඒක නිසා මේ අපි ඍජු කරගත්තේ නැති ඉන්දිය ධර්ම සහිතව මේ වගේ ප්‍රත්‍යක්ෂ ලබන්න අමාරුයි. නමුත් මේ පිරිස දැන් කාලයක් තිස්සේ කටිපටාන සූත්‍රයට අහුම්කම් දීලා තියෙනවා. බණ භාවනා කරලා මේ ශ්‍රද්ධාව කියන්නේ මොකද්ද? වීර්යය කියලා කියන්නේ මෙනෙහි කරනවා කියලා කියන්නේ මොකද්ද? සතිය කියලා කියන්නේ ඉලප සිටීම කියලා කියන්නේ මොකද්ද? එතෙන් කියම සමාධිය කියලා කියන්නේ ඒකාග්‍රතාවය කියලා කියන්නේ මොකද්ද? ප්‍රඥාව කියලා කියන්නේ ඇත්ත ඇති ඇති දැකීම කියන්නේ මොකද්ද? ආදී වශයෙන් යම් යම් අභ්‍යාස කරලා යම් යම් කොටස් වලින් ජය අරගෙන තියෙනවා. ඒක නිසා ඉරේ යත්තන්ට අනිවාර්යයෙන් මේ වෙනකොට යම් යම් පැති වලින් මේ ධාතු මනසිකාරයේ ස්වභාවල් පේනවා කියනවා. අනේ ඒකට සුත්තමේ ඥාන සිතාමේ ඥාන ලංකනකොට වෙලාවක මේක තමයි මේ බුද්ධ හදවත වෙනස සඳහන් කෙරුවේ කියලා භාවනාවේදී එක මත වෙලා එනකොට සුත්තමේ ඥානෙන් ඒකට ආධාර උපකාර වෙලා එතන මේ ප්‍රත්‍යක්ෂයට අස්පනා අපිට දැනීමකට ඉඩෙන් ඉඩ තියෙනවා. මේ ධාතු හතර ගැන ගත්තා පඨවි ආපෝ තේජෝ වායෝ කියලා මේ හතර අපි ගත්ත නාම රූප කියන කොටස් දෙකෙන් රූප කොටස ගොරෝසු නිසා ප්‍රකට නිසා ප්‍රබල නිසා ඊම් පටන් ගන්නවා. ඒ වගේම තමයි ධාතු මානසිකාරයේ ධාතු හතර ගත්තාම මේ හතරෙන්වත් වඩා ප්‍රකට එකෙන් තමයි දැස ගැනීම කෙරෙන්නේ. ඒ ඊටාම ප්‍රකට දේ තමයි වායෝ ධාතුව. වායව ධාතුවෙන් කරන්නේ සමුදීරණ කෘත්‍යය තල්ලු කිරීම. කොලයක් ගහක තියෙනකොට හුලං හමන බව දැනෙන්නේ කොහොමද? කොලේ වැනෙන නිසා. ඒ විදිහට හුලං කියන බව අපි දැනගන්නේ වෙන දේවල් වල තියෙන කම්පන චංචල ගති නිසා. ඒ කම්පන චංචල ගතියෙන් ඇති වෙන මේ චලනය ඉස්සල්ලාම හිත පැහැර ගන්නා සුළුයි. තාමත් පුංචි දරුවෙක් තාම ඇස් දෙක පාවෙන යුගයේ ඉන්න කාලේ එයාට එකලස් කරන්න බෑ හිත. ඇස් දෙක බලනකොට පාවෙමින් තියෙන ඇස් දෙක එකම වස්තුවක් කෙරෙහි මේ කේන්ද්‍රගත කරන්න බෑ. ආන් මේ වෙලාවේදී අපි විවිධාකාර කරකින වස්තු එයාට පේන්න උඩින් එල්ලලා තියෙනවා තොටිගේ. එල්ලලා කියනකොට ඒව කරකිනකොට ඉතින් ඒක දිහා බලන ඉඳලා ඉඳලා තමයි ඇහැ එක වස්තුවකට යොමු කරවීමේ ව්‍යාපාරේ ව්‍යායාමයේ ළමයා තේරුම් ගන්න. නැත්නම් ඇස් දෙක දෙපොලේ තියෙන. දෙවිදියකට වැඩ කරන්නේ. නමුත් අර එකම වස්තුවක් කරකින වස්තුවකට හිත දැමීමෙන් තමයි ඒ ඇස් දෙක එක ක්ෂේත්‍රගත කිරීම කරන්නේ. එතකොට තමයි අර ගැඹුර තේරෙන්න පටන් ගන්න. ඊට පස්සේ අපි දොරට වඩනවායි කියලා ඒ බබා ආලෝකයට කියනවා. ඒ ආලෝකයට ගෙනාට පස්සේ අර අතුකොළ හෙල්ලෙනවා දකින්නකොට තමයි ඒ බබාට ඉස්සල්ලාම මේ තමන් එලි මහනකට ආව බව වෙනසක් වැටෙන්නේ. ඒක තමයි ඇහැ ගන්නේ. ඒ මොකද වායෝ ධාතුව තමයි අනෙක් සියලුම දහස් වලට වැඩිය ඉතාමත්ම ප්‍රකට. ඒ නිසා ආනාපානී කියලා කියන්නේ වායෝ පොට්ටබ්බ ධාතුව පදනම් කරපු දෙයක්. ඒ නිසා සරුවචනාංශේ අහම්බෙන් කරපු යෝග යෝජනාවක් නෙවෙයි ආනාපානී කියලා කියන්නේ. මේ පට රූප ධාතුම රූප ධර්මෙම මුල් කරගෙන ඒනුත් වඩා ප්‍රකට දෙයින් පටන් ගන්නමයි. මෙන්න මේ නිසා සතිපට්ඨාන සූත්‍රයක නැති වුණාට ඒක අකුවාවේ නැති වුණාට ටීකාවේ සඳහන් කරලා තියෙනවා විපස්සනාව පිළිබඳ ඉතාමත්ම මූලික ආත්මෝපදේශ පදයක් යථාපාකටං විපස්සනාබේ නිවේසෝ යමක් ප්‍රකටද එතනින් විපස්සනාට දැසගන්නේ කියලා විපස්සනා අභිනිවේෂය විපස්සනාට ගෙවැදීම සිද්ධ වෙන්නේ තමන්ට ඉතාමත්ම ප්‍රකට වෙන තැනින් දන්නා දේවලින්වත් ප්‍රකට විජීවිත විය යුතු දේවලින් වලින්වත් Taman හිත ගන්නා දේවලින්වත් නෙවෙයි ඒ භාවනා කරන යාට Tamanට ප්‍රකට වෙන්නේ යමක්ද ඒක තුළින් තමයි බැස ගැනීම කරන්නේ. ඒ නිසා විපස්සනාවේ කවදාකවත්ම නෑ බෑ කියන වචන දෙක කෑවෙන්න විදියක් නෑ. පොද ලේසිතෙන් පටන් ගන්න එකයි කියේ. නමුත් මේ කමඨා සුද්ධ කරනකොට හුඟක් වෙලාවට මේ නෑ බෑ දෙක වචන පාවිච්චි කරන්නේ මොකද්ද? <clears throat> අර තම තමන් හිතාගෙන ඉන්න මධිමතාන්තර වලට ගැලපෙන්නේ නැති නිසා භාවනාව හරි ගියේ නැහැ කියනවා. ඒ වගේම භාවනාව පිළිබඳ බන්ධෝත්සාහය වෙනවා. ඊයේ හරි ගිය අද හරි ගියේ නැහැ කියනවා. ඒ කියන්නේ පැහැදිලිවම යමක් ප්‍රකටද ඒ ප්‍රකට දේෙන් බැස ගන්නට කියලා. ඒ ගෝකල් පිළිච්ච අදහසක් නෙමෙයිද? අන්නේ අදහස අමතක වුණාට පස්සේ තමයි ඔය භාවනා කරන කනගාටුවක් පහළ වෙන්නේ. නැත්නම් භාවනා කරලා කනගාටු වෙන්න දෙයක් නැත්තේ නෑ. මොකක් හරි ප්‍රකට වෙනවා. අදුගානේ කේන්ති කියන බව හරි ප්‍රකට වෙනවා. අදුගානේ භාවනාව කැඩුණ බව හරි ප්‍රකට වෙනවා. අද හරියේ නැහැ කියන එක හරි ප්‍රකට වෙනවා. ඒකත් විපස්සනාවට අරමුණක්. මොන්නම දෙයක්වත් ඉස් කරන්න දෙයක් නැහැ මේක. හරියට ලංකාවේ පොල් ගහ වගේ. පොල් ගහේ මොන්නම කැලලක්වත් අපි විශ් කරන්නේ අපි කියන්නේ සාමාන්‍ය අයිස්ක්‍රීම් කෝන් අයිස්ක්‍රීම් කෝන් එකක් වගේ. අන්තිමට අයිස්ක්‍රීම් කාලා පස්සේ කෝන් එකක් කාලා දානවා. ආ නොය ක්‍රමේ තමයි විපස්සනා කියන්නේ කිසිම කිසි දෙයක් මේකේ අහක දාන්න දෙයක් විපස්සනාත් නතු කරන්න බැරි දෙයක් කියලා නෑ. මෙන්න මේ මූල ධර්ම හොඳට පෙන්නනවා. මේ නාම රූප දෙකෙන් වඩා ප්‍රකට රූප ධර්ම නිසා රූප ධර්මෙන් පටන් ගන්නවා. රූප ධර්මයේ පඨවි ආපෝ තේජෝ වායෝ කියන එකෙන් වායෝ ධාතුව <clears throat> ප්‍රකටයි. ඒකෙන් පටන් ගන්නවා. ඒ නිසා වායෝ පොට්ටබ්බ ධාතුව තමයි ආනාපාන සති භාවනාවට පිම්බීම හැකිලිම භාවනාවට ගොදුරු වෙන්නේ. මෙන්න මේ වායෝ දහත්වයෙන් ප්‍රකටණයෙන් පටන් ගැනීම පිළිබඳව භාවකාරික පොත පරිවර්තනය කරනකොට පිටු භාගයක විතර රචනයක් කියලා කියනවා. කොහොම ලස්සනට ප්‍රකටණයෙන් පටන් ගන්න කියන එකට ලේසි තැනින් පටන් ගන්න. ප්‍රකටණයෙන් කියන්නේ ලේසි තැන. අපි කියනවා ආනාපානය කරනකොට ආනාපානය හැපෙනවා අල්ලන්න ලේසිම තැනින් පටන් ගන්න. ඒක තමයි ප්‍රකටම තැන. ඒ ලේසි තැනින් පටන් ගන්නවා කියන එකට ඒ ස්වාමීන් වහන්සේ පෙන්වන්නේ විශේෂයෙන්ම සිංහල භාෂාව ඒ වගේම කිත්තු භාෂාව තමයි බුරුම් භාෂාව ඒකේ සාමාන්‍යයෙන් අපේ හොඩිපත ගත්තාම අයන්නෙන් තමයි භාෂාව පටන් අරගන්නේ. අයනු අයනු අයනු අයනු වේදි වීන කියලා. ඊගාවට <clears throat> ඉතුරු අකුරු කක ගගන චච ජජඤ්ඤ කොහොම තමයි යන්නේ. මේක පොතේ තිබුණාට හොඳටම දන්නවා මේ අපි දරුවන්ට වැලියාලේ අකුරු ගන්නකොට නම් ආයන්ෙන් තමයි පටන් ගන්නන්නේ මංගල නැකතට. මොකද පන්තිකට කියලා උගන්වන්න ගියාම ඉස්සල්ලාම උගන්වන්නේ රයන්න නැත්තම් කායන්න. ඒක තමයි පොඩි දරුවෙකුට දීලා රවුමක් කරලා කට අරගුවාම වම් ඇතරන්දා නම් ඔන්න රයන්න. දකුණු ඇතරන්දා නම් කායන්න. ඒක ඔය දෙක තමගෙන ඔය දෙක තමයි රට. ඔන්න ඔහම තමයි ලේසි කලින් පටන් අරගන්නේ. ඒකල ගිහිල්ලා තමයි රායන රායන කරනවා ටයන් ටයන් කරනවා ඔහොම ගිනිලා ගිනිලා වර්ණගලා මෙන්න මේක කයන්න අයන්න අන්තිමන තමයි ශ්‍රී අකුර වගේ වව ගන්න. ඒක දෝෂයක් නෙවෙයි. භාෂාවේ තියෙන්නේ නම් අයන වායන වෑන වෑන තමයි. නමුත් උගන්වන්න පටන් අර ගන්නකොට අපි ලයන්නේ හරියට අයන්නේ. මුරුමේ වයන්න සම්පූර්ණ රවුමක්. ඉතින් ඒ ළඟට වාලුම් කියලා වාරවුම. වයන්නේ තමයි පටන් අරගන්නේ. ඒ මොකද මේ ලේසි තැනින් පටන් අරගන්න. මේකමයි විපස්සනාදි කෙරෙන්නේ. යමක් ප්‍රකටද, යමක් පහසුද, එතනින් තමයි පටන් අරගන්නේ. ඒ නිසා ආස්වාද ප්‍රසආද කරනකොට අපි තේරුම් අරගන්න ඕනේ අපි ඉස්සල්ලාම දකින්න හදාන්නේ නැත්නම් ගුණව යොමුක් දෙන්න හදන්නේ වායෝ ධාතුවට. ඒ වායෝ ධාතුවේ තියෙනවා පඨවි කොටස්. ඒ පඨවි කොටස් ඇවිල්ලා අර කාය ප්‍රසාදේ හැපෙනකොට ඇතිවෙන වායෝ පොට්ටබ්බේ තමයි අරමුණු වෙන්නේ. අපි ඒක පීරි ගෑවිල්ලක් වාගේ මදිනවා වාගේ, හැප්පෙනවා වාගේ කියලා කියනවා. වායෝකේ වල තනිකර වායෝ විතරක් නෙමෙයි හැම පද්ධතියකම හතරම තියෙනවා. ඒ වායෝ දහත්වේ තියෙනවා ස්පර්ශ වෙන්න පුළුවන් පඨවි කොටස්. අනේ පඨවි කොටස් ඇවිලා කාය ප්‍රසාදේ හැපෙනකොට තමයි ආස්වාද ප්‍රසාද කරන්නේ. ඒ වායෝ දහත්වයේ සමුදීරණ ලක්ෂණය තමයි බිම්බීම හැකිලිමට අරමුණු වෙන්නේ. මේ නිසා වායෝ දහතුවෙන් පටන් අර ගන්නකොට ඒ වායෝ දහතුව ඇවිල්ලා හැපෙන වායෝ දහතුව ඇවිල්ලා කිචි කවන වායෝ දහතල පිරිමදින තැන් වලින් පහසුම තැන ගන්නයි කියලා කියන ආනාපාන කරනවා. අපි කියන නාසිකාග්‍රේ හෝ උඩුතොලේ හෝ එනතම් පප්පියේ හෝ එවනතම් පිම්බි රැකලි වශයෙන් උදරේ නාභි මණ්ඩලයේ හෝ ඒ කියන දේ අරගන්න. මේක අරගෙන ගියාට මෙතනින් පටන් අරගත්තට හැමදාම මෙතනින් යන ගමනක් නෙවෙයි. ඒ වායෝ දහතු ඇති මේ පිළිමතින ගතිය අපි මුලින් දකිනවා ආස්වාසේ එක තාලයකට ප්‍රස්වාසේ එක තාලයකට. ඔක දිහා එක වාරයක් බලපුවාම ප්‍රකට වූ වායෝ දහතුව පෙනුනට තව ටික වේලාවක් හොඳට බලන හිටියොත් ඕන්න පේනවා ඕකේ තේජෝ ධාතු වැඩ කරන හැටි ඇතුළේ ලෝස්ම ටිකක් සීතලට වැටෙනවා පිට වෙන හුස්ම ටිකක් රස්තියට වැටෙනවා. ඕක මේ මේ ලොකු වෙනසකට වැටෙනවා නෙවෙයි. අර වායෝ ධාතුව මත සතිය සමාධිය ඇති වෙනකොට දැක ගන්න පුළුවන් ලකුණක්. ඒ වගේම තමයි දීර්ඝ වශයෙන් වැටෙනවායි කියලා කියන්නේ හැපීම බොහෝ වේලා පවතිනවා. කෙටි වශයෙන් වැටෙනවා කියලා කියන්නේ හැපෙන හැපීම කෙටි වශයෙන් අඩු කාලයක් පවතිනවා. මේ කෙටි විභාවයට හේතු වෙන පාඨවි කොටස්. පිළිමදින ගති. වායෝ දහත්වෙත් වෙන යම් ගොරෝසු ගතියක්. ඒ ගොරෝසු ගතිය නාස්පුඩු පුරවාගෙන පූර්ණ හුස්මක් වශයෙන් ගන්න මුල් වෙලාවේදී ප්‍රකටයි. ආශ්වාසෙත් ප්‍රකටයි ප්‍රශ්වාසෙත් ප්‍රකටයි. ඔතෙන් එන්නේ එන්නේ හුස්ම ගන්න අඩු වෙගෙන යනකොට ওই ප්‍රකට භාවය අඩු වෙනවා. ඒ නිසා මුලින්ම මතක් කරන්න කියනවා හුස්ම පුරවාගෙන පීරාගෙන යන වෙලාවේදී ඇතුල් වීම පිටවීම වශයෙන් බලන්න කියලා. ඒ විදිහට මේ වායෝ දහත්වයේ පාඨවි කොටස් වල තියෙන පිළිමැදින හැපෙන ගති, කුණුසුන් සිසිල් ගති, ඒ වාගේම සමහර වෙලාවට භාවනා කරනකොට මේ මූලං වදින හරියේ නිකන් මේ විශ්මුණක් බැඳා වාගේ එහෙම නැත්නම් ඒ ටික ඇතුලේ මේ ඉතියෙන් හදව කොටසක් වාගේ අදාස පිටින් සමහරලාට ඝන වෙන්න පටන් ගන්නවා. නිකන් දත් කලවන්න ගිහිල්ලා ඉන්ජෙක්ෂන් එකක් ආපුවම මේ පැත්තේ හිරි වැටලා ගියා වගේ ඒ ප්‍රදේශයේ හිරි වැටෙන්න පටන් ගන්නවා. එතකොට ඒකේ ආකෝ ධාතු කොටස් ආබන්ධන ලක්ෂණ පෙන්වෙනවා. මේ විදිහට පඨවි වායෝ ධාතුවෙන් පටන් ගත්තට ක්‍රමයෙන් ක්‍රමයෙන් ක්‍රමයෙන් බලාගෙන යනකොට යනකොට ඒක ඇතුලේ තියෙන අනුකුත් ධාතු කොටස් ඔක්කොම පේන්න පටන් අර ගන්නවා. මේන්න මේ විදිහට යෝගාවචරය කල්පනා කරන්න ඕනේ එක සැරයක් ආනාපානිය දැක්කට ඒ ධාතු කොටස් වල තියෙන සියලුම රංගනයන් සියලුම වෙස් සියලුම ආකාර දැක් ගන්න බෑ. හැබැයි පළවෙනි සැරේම මේ පින්බන හැකින ගති හෝ කුණුසොන් සිසිල් ගති හෝ ජීකකේටි බව හෝ මොනවා හරි එකක් දැනගත්තොත් හොඳ ආරම්භයක් කියලා කියන්න පුළුවන්. සතිය දිගට පවත්වා ගන්න පුළුවන් ක්‍රමයක්. නමුත් ඒ සතිය ඊගාව ආනාපානෙදි ඊගාව ආනාපානෙදි ඊගාව ආනාපානෙදි කරන්න කරන්න කරන්න ඒක තුල ගැඹුර දැකීම තුලින් තමයි අනිකුත් ධාතු කොටස් මේකට සම්බන්ධ වෙන්නේ නැහැටි දැක ගන්න පුළුවන් වෙන්නේ. මෙන්න මේ විදිහට දකින්න දකින්න දකින්න මොකද වෙන්නේ? ආනාපාන අරමුණත් බලාගෙන ඉන්න හිතත් අතර පරතරය අඩු වෙන එකයි. එන්නේ එන්නේ එන්නේ එවි බලන්නාසේ netterදී බලන්න ආසේ ආසස් ප්‍රසාසී දිහා බලන්න පුළුවන් ශක්තියක් ලැබෙනකොට එකක් දැක්කට ඒන් සතුටු වෙන්නේ නැතුව දිගට බලන ගැතියද කියන පත්තරිත්වා පවත්තති කියන පතුරුවා බලන්න පුරුදු වෙන්න ඕනේ. අසන්තුෂ්ඨතාවයේ දිනු කරන්න ඕනේ මේ දැක්කමදි. තව ගොඩාක් දේවල් දකින්න තියෙනවා. ඊගාවට ඒ ආනාපානේ උදේට ඇත්ත කරලා බලන්න ඕනේ. ඇත්ත කරනවා කියන්නේ මින් අදහස් කරන්නේ අත්හරිනවා කියන එක නෙවෙයි හිත. උනන්දු හිතකින් අප්‍රමාදීව බලන්න ඕන. බලකොට බලනකොට මේකේ විවිධ හැඩතල පේන්න පටන් අර ගන්නවා. ආන්නේ හැඩතල දකින්න දකින්න දකින්න මේ අරමුණක් හිතක් අතර වේගය අඩුවෙන්ට අඩුවෙන්ට සමාජයේ සහ මේ සතියේ ලොකු බලගැන්වීමක් සිද්ධ වෙනවා. ආන්නේ බලගැන්වීම තුලින් තමයි අපිට ඒ ආනාපාන අපි කියන ආරමණ ආරම්මණය ඇවිල්ලා අර හැමේ සංවේදී භාවයේ නම් වූ ద్వාරයේ වදිනකොට ඒ තන කුණුසුම් ගති, සිසිල් ගති, දිග ගති, කෙටි ගති, කම්පන ගති, චංචල ගති, කිසි කැවෙන ගති පේනවා. මේක හොඳට එක වායෝ ධාතුව තුලම පටවියාපෝ තේජෝ දැක ගන්න තරමට নিমগ্ন වෙලා ඉත එහිම යොදාන ගියොත් ඒ යෝගාවචරයට අනිවාර්යයෙන්ම ඒ තනින් පටන් ගන්න මුළු කයේම පවතින බරගති හැල්ලු ගති කෙරෙහි හිත පැතිරෙන ගතියකට එන්න පටන් ගන්නවා. කුංචි ආලෝකයෙන් පටන් ගන්නත් එක ක්‍රමයෙන් ආලෝකය වැඩි වෙන්න වගේ. එහෙම නැත්නම් ෆවුන්ටන් පෑනක් අරගෙන චින්තපෝණ කඩදාසියකට තිබ්බහම කුංචි චිත්තකින් පටන් අරගෙන ක්‍රමයෙන් ඒ චිත්ත පැතිරෙන්න ASCII මේ Taman පටන් අරගත්ත පුංචි තන අරගෙන දිගට පැතිරෙන ගතියක් එනවා. ආරන්නේ පටන් ගත්ත තැන පුංචි වෙන තරමට ඇතුළට කිනා බහින්න ලෑස්ති ලේසි නිසා පටන් ගන්නෙදී කියන මුළු කයම අරමුණු කරන්න එපා. විශාල ප්‍රදේශයක් අරමුණු කරන්න එපා. හැකිතාක් පුංචි අරමුණක් පුංචි තැනක් පටන් අරගෙන කරන්න කියනවා. නමුත් ඒක එතන හිටින්නේ ධාතු මනිකාට වැටෙනාට පස්සේ ඒ ධාතු ගතිය මුළු කයෙම පේනවා. ඒ වුණත් යෝගාවචරයට මතක් කරනවා ඒ වුණත් ස්වභාවයෙන් හිත මුළු කයේ සෑහළු ගති පරගති තේරුණත් සමහරවිට කය එහාට මෙහාට නැමෙන්න වගේ තේරුණත් එහෙම නැත්නම් කය පුරා මේ සත්තු දුවන්න වාගේ එහෙම නැත්නම් <clears throat> පාවෙන්නා වාගේ මොන ගති දක්ුණත් නැවත නැවතතර පටන් අරගත්ත ආනාපාන තනම හිත තියානින්ද එතකොට ආස්වාද ප්‍රසවාස දිගේ දහස මනස කාර්ය දිගේ ගැඹුරට යන්න පටන් අරගන්නවා. එහෙම නැතුව මේ කය පුරාම හිත පතුරවන්න පටන් අරගත්තොත් සතිය සමාධියේ අඩපණ වීමක් සිදු වෙනවා. ඒක නිසා ඊටාම පහසු තැනින් පටන් අරගෙන, ලේසි තැනින් පටන් අරගෙන භාවනාව නම් ආත්පත පැතිරෙන ගතියක් තියෙනවා. නමුත් මේ භාවනාව අඛණ්ඩ භාවයේ සඳහා යෝගාවචරයට මතක් කරනවා හිත තමන් අරමුණු කර දෙයින් පරිබාහිරව දේවල් දැක්කත් ඒ දේවල් පේන්න ඇරලා බැලීම වශයෙන් හිතේදීම වශයෙන් නොදැනුණත් නොපෙනුණත් අර මුලින් අල්ලාගත්ත තැනම බලන්නේ කියලා. මේ නිසා මේ විදිහට දහස මනසිකාරයට කිට්ටු කරනකොට අර බලාන හිටපු ලක්ෂ්‍ය නොපෙනෙන යන තැනටපත් වීම ස්වභාවිකයි. නමුත් කියනවා හිතින් අරමුණු කරන්න එතන එතනම හිත තියාගෙන ඉන්නේ කියලා. ඒක හේතුව වෙන්නේ මොකද්ද? හැමතැනින් වෙන සංඥා හැමතැනින් වෙන සංනිවේදන බහුල වෙනකොට අර බලාන හිටපු තැන ලොකු දෙයක් නෙවෙයි. ඒක විශේෂයක් නෙවෙයි. ඒක නොදැනී යන දන්න පටන් අර ගන්න. ඒ නිසා මේ සෑම දෙයකින්ම මේ පඨවි ධාතුවෙන් පටන් ගත්තත් ආපෝ පටන් ගත්තත් තේජෝ වායෝ කොයි එකටත් ධාතු ගුණ වැඩි වෙන එනකොට මෙන්න මේ වගේ විශේෂ ලක්ෂණ ටිකක් තියෙනවා. ඒක නිසා මතක් කරනවා මේ ධාතු මනසිකාරට යනකොට විශේෂ පද ටිකක් ඉවනම් ඇත්තටම ආශාජ්‍ය මතවල තියෙන පද නමුත් ඒ ප්‍රායෝගික පැත්තක් තියෙන බව පේන තියෙනවා. ඒක නිසා කියනවා ධාතු මනසිකාර රහිත නංවන යෝගාවචරයා තමයි තේරෙනවා නම් දැන් අරමුණේ හිත මූණට මූණ දාලා තියෙනවා. පටන් ගන්න මෙදී නම් ආස්වාසයෙන් ප්‍රස්වාසයෙන් වෙන් කළා දැනගන්න තරම් කර්ම තිබුණා. දැන් ඒ වෙනස් අඩුවේකට යනවා. හිත tempat වෙනවා අරමුණට ලං වෙනවා. කයත් tempat වෙනවා. හුස්ම ගැනීමත් අඩු වෙනවා. මේවා තමයි ඉතින් අර ශ්‍රද්ධාව, සත්‍ය, විද්‍ය, සමාධි, ප්‍රඥා වැළෙන බවට ලකුණු. එතකොට භාවනාවට යාදෙන ගතියක් තියෙනවා. යෝඩු වෙන ගතියක් තියෙනවා. ආනේ ලකිනවා නම් ඒ යෝගාවචරයට මේ ආචාර්යවරු විසින් ගොඩනගන ලද මේ ක්‍රියාපටිපාටිය මතක තියාගන්න වෙනවා. අනුබුබ්බතෝ කියන විදිහට ප්‍රකට තනියෙන් පටන් අරගෙන යන ක්‍රමය අමතක කරන්න එපයි කියනවා. තමන්ට වැටහෙන දේෙන් තමයි අපි මේ කරගෙන ගියේ. ආනේ ක්‍රමයට වායෝ දහතුන් අපි පටන් අරගත්තේ වායෝ දහතුන් ප්‍රකට භාවය අනුව යන්නේ කියන්නේ. දිගට යනකොට යනකොට ඒ තුලින් ආපෝ තේජෝ මේ පටවි කියනවත් පෙනේ. ඒ නිසා තමන් පටන් අරගත්ත අනුපූර්ව ක්‍රමය අනුකුබ්බතෝ කියන එක නැත්නම් ක්‍රමේ වර්ධව ගන්න නැතුව දිගටම ඒක කරගෙන යන්න ඕන. ඒක අර අඛණ්ඩ බාධා රහිත ප්‍රගමණයකට යෝගාවචර දක්වන එක විදිහක අනුග්‍රහයක්. අනුපූර්ව ක්‍රමයට යනවා. වෙන විදිහට කියනවා නම් කොච්චර කය පුරා හිත පැතිරුණත් නැවත නැවතත් දැනට හැපිච්ච තැනම කියනවා. ඒ වගේම වායෝ දහතුන් පිට දේවල් පෙනුනත් නිකම් කියන්නේ වෙන විදිහට කියනවා ආසස් ප්‍රසවාස නොපෙනුනත් නොපෙනෙන හරි කමන්නේ ආසස් ප්‍රසවාස දිහා බලා ඉන්නවා වෙන දේවල් වලට හිත යෑම පිට පිට යෑමක් විදිහට ගත්ත අනුකූල ක්‍රමයකම යනවා. ඒ වගේම සතහන් කරනවා නාති ශීඝතෝ. දැන් මට මේ වායෝ දහතුන් බලා ඉනකොට පුරුෂෝ සිසිල් ගති දැක්කා එහෙම නැත්නම් මට මේ හැපීම වැඩි වේලාවක් දක්වා දීර්ඝව හැපීම කෙටි වේලාවක් දක්වා හිමීට කියලා ඒවා ඉක්මනට ඉක්මනට බලා ගන්න ඕනේ කියලා මෙනෙහි කිරීම කරනවා නම් <clears throat> ඇතුළේම පිටුපිට වෙනුවට උණුසුමයි සිසිලයි දිගයි කොටයි ආදි වශයෙන් නම් කිරීමෙන්වත් හිත යෙදීමෙන්වත් කලබල කරන්න එපයි කියලා කියනවා. වැඩි වැඩි විස්තර පේනවා පේනුණාට මේ හදිසි කරන්න යන්න හොඳ නැහැ. නිසි නිින්දේ ඒකට පේන්න දෙන්න ඕන. ඒ නිසා අමතර වේග කරන්න යන්න අමතර නොපෙනෙන දේවල් බලන්න උත්සාහ කරන්න හයියෙන් මෙනෙහි කරන්න අවශ්‍ය නැහැ. මෙනෙහි කරුවත් මෙනෙහි කරන්නේ අතුල් වෙනවා පිට වෙනවා කියන එක විතරයි. ඒ මේක උණුසුම් ගතියක්, මේක සිසිල් ගතියක්, මේක තද ගතියක්, මේක කම්පන ගතියක්, චංචල ගතියක් කියලා පස්සපස්සේ එළව එළව මෙනෙහි කරන්න යන්නත් හොඳයි. ඒ වගේම නාති සනිකතෝ කියලා තියෙන හුකා හිමීට ඒ වෙලාවේ දිය යුතු මෙනෙහි කිරීම නතර කරලා සහැල්ලුවට යන්නත් දෙන්න එපා. දැන් මගේ බාරමුණ මූණට මූණ දාලා තියෙන්නේ. මෙනෙහි කරත් නැතත් මට මේ අරමුණ පේනවා. ඒක නිසා මෙනෙහි නොකරත් කමක් නැහැ කියලා මේ වගේ ඉතාම වටිනා අවස්ථාවක ප්‍රයෝගාවචරය විශ්ින් කරන වීර්ය ආතාප වීර්ය පුංචි කරන්නත් එපයි කියනවා. දැන් මේ යන වේගයට මෙතෙක් කරගෙන ගිය විදිහට ඒ මෙනෙහි කිරීම දිගට කරගෙන යන්න ඕනේ. එතකොට නාසි සීගතෝ නාසි සනිකතෝ කියන විදිහට ඊගාට වික්ෂේප ප්‍රතිබාහනතෝ කියලා කියනවා මේ වෙලාවට අනිවාර්යයෙන්ම ඒ කයේ කසන ගatti, ගලින ගatti, කූඹි දුර ගatti, වතුර බින්දුව හැදෙන ගatti, එහෙ නැත්නම් උණුසුම් දේශිල් බොබුඩු දාන්න පටන් ගන්න ගatti දැනෙනවා. ඒක පුංචි ශබ්ද පවා ලොකු වෙලා පේනවා. ඒ වගේම හිතවිලිත් මේ නිසින්ින්ද භාවනා යනකොට අවස්ථාව ගන්නවා. ආන්න ඒව දිහා දැකලා ඒ වගේ හිත වෙහෙසවන්න යන්න එපා කියලා කියනවා. ඒ ප්‍රකටව දැනුණත් යෝගාවචරය කල්පනා කළ යුත්තේ මෙව තියෙද්දි බලාන හිතපු ආනාපානෙම මට ඉන්න පුළුවන් නම් එතකොට යෝගාවචරයගේ හරියට ප්‍රයත්නය කොහොමද කියනවා නම් සුලං සහිත වැස්ස හුලං වැස්ස කියලා අපි කියනවා. ආන්නේ හුලං වැස්ස වෙලාවට ඉහළින් වැටෙන වතුරෙන් ගේ ආරසා වීමට වහලේ තියෙනවා. නමුත් හුලං වැස්ස ආපෙලාට අගුවෙන් එන වැස්ස දොර ඇරලා තිබුණොත් ගේ ඇතුළට ඇවිල්ලා ගෙනත් තිබෙනවා. ඒ වගේම ජනෙල් දෙපැත්ත ඇරලා තිබුණොත් ඒ හුලං ප්‍රවාහය නිසා ගෙමැද්ද තෙමෙනවා. ඒ වෙලාවට කරන්නේ මොකද්ද? දොරවල් ජනෙල් කවුළු වහලා දානවා. වහලා දාපුවාම ඒ උඩින් වහලෙන් ආරසා වෙනවා වගේම දෙපැත්තෙන් එන හිරිකඩ වලින් ආරසා වෙනවා. ආන්නේ වගේ Taman දැන් භාවනාව අරමුණ මූණට මූණ දාලා කියන වෙලාවේදී ශබ්ද දැහෙනවා. වේදනත් කයි දැනෙනවා කොටිම කියනවනම් හොඳ පැත්තට නම් කයි පහසුකම් දැනෙනවා. ඒගොල්ලෝ මෙනිකන් ඉතින් හදපු එකක් වගේ කයි ඉද්ද ගැහුවා වගේ හිතින්ද හිතිනවා. විවිධ ආකාර පහසුකම් දැනෙනවා. ඒ කොච්චර දැනනවා මිහිරි වුණා බලන්න යන්න හොඳ නැහැ. ඒ වගේම හිතවිලි සමහර වෙලාවට Tamanට මතක නැති වෙච්ච අමතක වෙච්ච කල්පනා කරන් තියෙන දේවල් බොහෝම ජයත තේරෙන්න පටන් ගන්නවා. නමුත් ඒකෙන් වෙන්නේ අර නිසින්ින්දේ කෙරීගෙන යන ගොරෝසු තැනින් පටන් අරගෙන සියුම් තැනට යන වැඩපිළිවෙල එන්ජිට බාධා වෙනවා. ඒ නිසා ඒ වෙලාවට කියනවා මේ ඒ දණ්ඩක ගමන් කරන මගියේ ගොඩ ඉඳලා ඒ දණ්ඩ ගොඩ වෙන වෙලාවෙදී නම් එච්චර ගැඹුරක් නැහැ මොකද මේ වෙලාවේදී ගොඩ බිමයි ඒ දණ්ඩයි හා වෙලා තියෙන්නේ. නමුත් ටිකෙන් ටිකෙන් ටිකෙන් මැදට යන්න යන්න යන්න මේ පුද්ගලයා මේ එක පයකට විතරයි ඒ දණ්ඩේ ඉඳ තියෙන්නේ. වටපිට බලමින් ඒ දණ්ඩේ තියෙන අත්තල අතහැරලා යන්න පටන් අරගත්තොත් දැන් වැටුනොත් වැටෙන්නේ මහා ගැඹුරකට. ඒ නිසා මැදට යන්න යන්න වෙලා යන්න යන්න ඔහු තමන්ගේ අය ඉතාමත් සීලවත් සීරුවෙන් Taman ඉගෙන ගන්න ඕනේ. ඒක ප්‍රතික මග්ගගාමී පුරුෂෝවිය කියලා විපස්සනා මේ විසුද්ධි මාර්ගය සඳහන් කරනවා. ඒක ප්‍රතික කියලා කියන්නේ හරි තනි ලී කොටයක් තියෙන. මේ මාර්ගය ගමන් කරන පුද්ගලයෙක් වාගේ එක පයක් කරගෙන අනිත් පය තියෙනකන් කඳ එහෙම වැනෙන්න දෙන්නේ නැතුව අත්වලින් වාසිය අරගෙන එමීට සීරු මාරු කරන්න ඕනේ පියවරක් පියවරක් පාස තමයි ඒකට යන්නේ. වැඩිදී හරියදී වටපිට බලන්නයි කරන්න කියලා වැටුනොත් ගොඩ බිමට වැටෙන වතුරට. ඒ වගේ තමයි දහස මනසිකාරයට කිච්චු කරගෙන එනකොට භාවනා ලොකු එකලසක් ඇවිල්ලා තියෙන්නේ. ආන්නේ එකලස තියෙන වෙලාවෙදී මේ ශබ්ද වේදනා හිතිවල බාධා වැඩි වෙනවා. සමහර වෙලාවට මේ කාමච්ඡන්ද, ව්‍යාපාද, චීනමිද්ධ, උද්ධච්ච කුක්කුච්ච විචිකිච්ඡා කියන වගේදී අම්මතර රංගනයක් එන්න පටන් ගන්නවා. ඕනේ නම් එව්වා රහ කෑන්නයි ඔඩොක්කේ දාගන්නවා වගේ කුප්ප ගන්නත් පුළුවන් මේ වෙලාවේ. ඒ තරම් ඒ වගේ අමුතු මේ කුණු ගැනීමක් සිද්ධ වෙනවා. ද්වේෂෙත් එහෙම හිතෙනවා. නිදිමතත් එහෙම වෙනවා. උද්දච්ච කුක්කුච්චේ කියලා හිත ඇවිසියාම සිද්ධ වෙන්න පුළුවන්, සැකෙත් වෙන්න පුළුවන්. ඒ එකකටවත් ඉඳෙන්නේ නැහැ. මූල කර්මස්ථානයේම මෙහි කරමින් සමීපව බලනවා නම් ඒ වෙනුවට වෙන්නේ ධාතු මනසිකාරය ප්‍රකට වෙන එකයි. ඒ නිසා යෝගාවචරය කල්පනා කරන්න ඕනේ මේ වෙලාවේදී ඒ ක්‍රීඩා කරන්න යන්න නරකයි. ඒ තාමත් සිවුම් වැඩ පිළිවෙලක් කරන නිසා වික්ෂේප ප්‍රතිබාහනතෝ හිත වික්ෂිප්ත වෙන්න පුළුවන් රාගානුපතිතේ, ද්වේෂානුපතිතේ, අතීතානු අනු අතීතයේ බැලීම, ඉස්සරහා බැලීම, හිත ලීන වීම සහ අති වික්ෂිප්ත භාවයට පත් වීම කියන මේ හයට වැටෙන්න දෙන්නේ නැතුව ගත්තා වූ එකලස එක දිගට පැවැත්වීමෙන් තමයි වායෝ ධාතුවේම සම්බන්ධ වෙලා තියෙන ආපෝ තේජෝ පඨවි ලක්ෂණ දැනගන්න පුළුවන් වෙන්නේ. එහෙම මේක පඨවිට බැලුවොත් ආය ගොඩක් වෙලා යනවා එකලස ගන්න. ඒක නිසා ඒ වික්ෂේප ප්‍රතිපාහන ගතිය මෙතනදී කලින් මේක පුරුදු කරලා තියෙන යෝගාවචර. විශේෂ විදේශයේ විශේෂම දියක් කරන්න වෙනවා. ආනේ දියක් කිරීමෙන් තමයි ඒ පුද්ගලයාට මේ ධාතු මනසිකාරයට හිත යණ්ඩයි බාහිරයට හිත ඇවිස්සෙන තියෙන එකයි නතර කරන්නේ. මේ වගේම පන්නච්ච සමතික්‍රමනතෝ කියන විදිහට දැන් ක්‍රමයෙන් මේ යෝගාවචරය භාවිතා කරගෙන හිටපු ප්‍රඥප්ති සම්මුති ධර්ම හැලෙන්නත් ප්‍රඥප්ති වෙනුවට පරමාර්ථ ධර්ම ලඟ වෙන්නත් පටන් අරගන්න. ඒක කියනවා නම් කියන්න තියෙන්නේ ඒක හුඟක් වෙලාවට ආනාපාන සතිය වගේම පිම්බීම හැකිලිමේදීත් පටක් කරනවා යම් විදියකට තමන් පිම්බීම හැකිලිම බලාගෙන ඉන්නකොට ඒ පිම්බීම හැකිලිම දෙකයි බලාන ඉන්න හිතයි සමීපස්ත වීම නිසා <clears throat> සියල්ලම එකිනෙක පැටලී ගන්නවා වාගේ වේග කැවීමක් ඇති වෙනවා. ඒ වේග කැවීම කොච්චර වෙනවද කියනවනම් පිම්බීමෙන් හැකිලිම වෙන් කරලා බලා ගන්න බැරුව යනවා. එතකොට කියනවා පිම්බෙනවා හැකිලා කියලා මෙනෙහි කරන්න යන්න එපයි කියලා. ඒ මොකද පිම්බීම හැකිලිම වශයෙන් ඒතර වෙනසක් නැහැ. තේන්නේ ක්‍රියාවක්, චලනයක්. ඒකාකාරීව වැඩ වෙන්න වේග වෙන්න පටන් ගන්න තියෙනවා. ආන්නේ වෙලාවේදී ප්‍රඥප්ති වශයෙන් ගත්තා වූ පිම්බීම හැකලින් මෙනෙහි කරන වෙනුවට නිකන් දැනෙනවා දැනෙනවා කියලා මෙනෙහි කිරීම මාරු කරන්න කියනවා. ඒ වගේම අපි හිතුවොත් දැන් මේ කායික කායනුපස්සනාවනේ මේ කතා කරන්නේ. ඒ වගේම තමයි මේ රූපයක් පේනකොටම රූපෙ මෙනෙහි කරන්න යම් කිසි කෙනෙක් පුරුදු කරා නම් එතකොට ඉස්ලාම් මෙනෙහි කරන්නේ රූපයක් රූපයක් කියලා. يعني අරමුණයි අර පොදුවේ. ටික වේලාවක් යනකොට ඔහුට පුළුවන් වෙනවා දකින්න දකින්න කියලා මෙනෙහි කරන්න. මේ රූපේ පේන්නේ ඇහැටයි කනට නෙවෙයි. නාසයට නෙවෙයි. කටත් අරගෙන බලන එක වෙනම දෙයක්. ඒ වුණාට මේක කවදාකවත් කනට අරමුණු වෙන්නේ නැහැ. ඕක තේරුම් අරගන්න ඕන්න රූපේ නෙවෙයි දැන් සිද්ධ වෙන්නේ කනේ ඇහි කියලා තේරුම් අරගන්න බුණා. ඒක විශාල පරිවර්තනයක් භවනාවේ. ඊට පස්සේ බලනවා කියලා මෙනෙහි කරපු එක දකින්නවා කියලා මෙනෙහි කරන්න සිද්ධ වෙනවා. අපිට බලන දේ තියෙනවා අපි දකින දේ තියෙනවා. ඒකට උගක් වෙලාට ගන්න නිදර්ශනය තමයි ඔය සාමූහික චිත්‍ර චිත්‍ර නෙවෙයි වර කියන්නේ ඡායා රූප තියෙනවා. ඒකේ විශාල පිරිසක් පෙළි පෙළි පුතු කියලා වාඩි වෙලා ඉන්නවා. ඉතින් අපේ ගෙදර ඕක තියෙන්නේ මොකද අපේ මාමා හරි බාප්පා හරි නන්දා හරි ඕක ඉන්න නිසානේ. ඊට පස්සේ ෆොටෝ එක දිහා බලනකොට අපිට පුළුවන් නැන්දම දිහා බලන්න තනි කට්ටිය පේන්නත් අරින්න පුළුවන්. එතකොට අපි බලන බලන වාරේ බලන්නේ අපේ නෑදෑය දිහා. නමුත් අර වටේ ඉන්න කෙනාට ඔක්කොම පේනවා. මේ නිසා චේතනාපූර්වකව බැලීම සහ ඒ අචේතනිකව පෙනීම කියන දෙකට යනකොට අර ප්‍රඥප්ති මට්ටම ඉක්මවලා ඒ යෝගාවචර ඉතාමත් සියුම් ක්‍රමයකට මෙනෙහි කිරීම මාර්ග කරනවා. ඒ නිසා අපි හිතමු ආනාපානි කරගෙන යනවා. හොඳට ආනාපානි ඇතුලින් පිටින් දෙක පේන්නේ නැති මට්ටමට ගිහිල්ලා. ස්පර්ශ වෙච්ච තැනත් ඒක තැනක් නෙමෙයි මුළු කයම වශයෙන් අරගෙන යනවා. හැපෙන තැන පේන්නේ නැහැ. මේ යෝගාචර හොඳට උපදෙස් ගන්න නිසා හිත කලබල කරන්නේ නැතුව එක්ක හැපෙන තැන තිබුණු තැන හෝ එහෙම නැත්නම් ආස්වාස් ප්‍රසවාස නැහැ කියලා කලබල වෙනතෝ බලනකොට ආලෝක පේනවා. ඒ ආලෝක පේනක වළක්වන්න බෑ. නමුත් ඒක බලනවා නෙවෙයි. බලන එක නම් බලක්කේ යුතුයි වැලක්කේ නැත්නම් යෝගාචරක වැරද්දක්. මොකද ඒ ආලෝකේ බලන්න හොඳ නැහැ. නමුත් පේන එක වළක්වන්න බෑ. නිසා යම් විදිහකට ආලෝකේ කරදරයක් වෙනවනම් පේනවා පේනවා කියලා මෙනෙහි කරාට ප්‍රශ්නයක් නැහැ. බලන්නත් එපා බලන්න බලන්න කියලා මෙනෙහි කරන්න යන්නත් එපා. ඒ වගේම අපිට සද්ද අහන්න ඕනකමක් නැත්තේ නෑ අහන්න කියොත් භාවනාවට අර වික්ෂේප ප්‍රතිබාහනතෝ කියලා කලින් ගත්ත ක්‍රමයට වගේ හිත වික්ෂිප්ත වෙනවා. නමුත් ඇහිම නම් වළක්වන්න බෑ. ඒ වගේම තමයි කය වේදනා අනන්ත ප්‍රමාණ තියෙනවා බොහෝම උග්‍ර වෙනවා මේ ලාභ. අපි හොඳට ඇදිලා මේ රත් වෙච්ච රබානකට ඩිංගිට තට්ටු කරනකොට රවුපේ රවු දෙන්නේ කොහොමද? ඒ වගේ කයෙන් එන වේදනා හොඳට ප්‍රකට වෙනවා. නමුත් ඒක මේ විඳින්න යන්න එපා. ඒක ඉබේ දැනෙනවා. ඒකට ප්‍රශ්නයක් නැහැ. ආන ඔය විදිහේ මේ ප්‍රඥාප්තිය ඉක්මවන ගතිය මේ ධාතු මනසිකාරට යනකොට තාමත්ම සංවේදීව සිද්ධ වෙනවා. ඒ නිසා යෝගාවචරයා තමන් භාවනා කරනකොට මෙනෙහි කරන ආකාරය තමන්ගේ වார்த்தාවට ඇතුල් කරන්නේ නැත්නම් මෙතනදී ඉතින් ගොඩක් කල් ගන්න වෙනවා. දැන් ආස්වාස ආස්වාස වශයෙන් මෙනෙහි කරා මට ආස්වාසයේ මේ වැටුණා. ප්‍රස්වාසයේ ප්‍රස්වාස වශයෙන් මෙනෙහි කරා මට ප්‍රස්වාසයේ මේ වැටුණා. තව ටික වේලාවක් යනකොට ඒ යෝගාවචරය කියනවා සද්දාවක් වේදනාවක් පිටිබිලියාවක් ඉතින් ඒකට කියනවා මේ ශබ්ද වේදනා හිතිවිලි තුනට මූල කර්මස්ථානේ බාධා නෑ නෑ ඒක බාධා වෙන්නේ නෑ ශබ්දාව වේදනාව. ඒකට කියන්න වෙනවා එහෙනම් ඒක ඒ විදිහට වාර්තා කරන්න. මේ මොකද්ද? මම මූල කර්මස්ථානේ යනකොට හිතිවිලි හිතුණා. හිතුවා නෙවෙයි. ශබ්ද ඇහුණා. වේදනා දැනුණා. එතකොට නම් ප්‍රශ්න අහන්න දෙයක් නෑ හරියටම දන්නවා මූල කර්මස්ථානේ කරගෙන යනකොට අරව අකර්මක අවිඥානික සිද්ධ වෙනවා. අකර්මක සිද්ධ වෙනවා. ඒකදී භාෂා විවහාරය දන්නේ නැති වුණොත් මෙතන ඉන්න කට්ටිය තාම දක්ෂව ඉන්න දෙතුන් දෙනා අනිත් ඔක්කොමලා මෙතෙන්දි වර්ධ ගන්නවා. ඒ තරහ වෙන්න දෙයක් නෙමෙයි මේ කාරණාවක් කියලා දෙන්නේ පඤ්ඤාති සමතික්‍රමණතෝ කියලා මෙතනදී මේ වෙන සිද්ධිය විස්තර කරන්න තියෙන අපිට භාෂා විවහාරයෙන් පමණයි. චේතනාපූර්වක කරන දේවල් වෙන්න පටන් ගන්නවා. ඒ වෙනවද කරනවද කියන එක භාෂාවේදී කමඨාංශුද්ධ කිරීමේදී හරි වචනේ පාවිච්චි කරා නම් යෝගාවචරය හරි පාරේ යන බව කර්මස්ථානාචාරයට බොහොම ජයට තේරෙනවා. ඒ වගේම තමයි අපි හිතමු මේ ආනාපානෙ බලනකොට ඔහුට සමහර විටක වැగిරෙන්න පටන් අර ගන්නවා. නාසයෙන් සොටු වැగిරෙන ආසේ, උගුරේ කසන්න ආසේ, කටෙන් කෙල උන්නන ආසේ, ඇහෙන් කඳුළු වැగిරෙන ආසේ, කන ඇතුලේ හැවෙන්නාසේ මුත්‍රා බරක් වෙන්නාසේ හැම දොරකින්ම නිකන් තෙත ගතිය එන්න පටන් ගන්නවා. එතකොට අපිට තේරෙනවා මේ ආපෝ ධාතුව කිපිලා. මේ ආනාපානෙත් යක්. මේ වැగిරෙන ගතියයි පේන්නේ. ඉතින් අපි ඒක දැනගන්නවා මිස එළවෙලව මෙනෙහි කරන්නේ නැහැ අපි දැනගන්න මේ වෙලාවේ එක ධාතුවක් කිපිලා. මොකද අනිත් එක එකලස් වෙක නෙමෙයි. මේ ආනාපානෙ හිත තියෙන නමුත් මුළු කයෙම සිදුවෙන දේවල් දැනෙනවා. ඒ වෙලාවේදී යෝගාවචරණ කරන්න තියෙන්නේ හොඳට බැලුව සතුට වෙන කාරණා. ඒක මොකද්ද? ඉදලා වගේ නෙමෙයි මේ සෑම දෙයක්ම ඉවසීමේ ශක්තියක් හිතේ අනිවාර්යයෙන්ම පෝෂණය වෙලයි මෙතෙන් ඇවිල්ලා තියෙන්නේ. ඒක සමාදන් වුණේ නැත්නම් අපි ඒක අගය කරේ නැත්නම් අර පුංචක් අර වගේ චක්කුම් පුපුරුන් එනකොට ගන්න ගැටිනකොට අපි කලබල වෙනවා. ඒ නිසා ධාතු මනසිකාට හිත හැරෙනකොට ආනාපානේ බලන්නේ තැන විතරක් නෙවෙයි වෙනස්කම් සිද්ධ වෙන්නේ. ශරීරයේ එකපාරට පිම්බුරක් කැවිලා වෙලා ගත්තා වගේ සම්පූර්ණ හිර කරලා අල්ලන වෙලාවක් එනවා. නිකන් බයිසිකල් ටයර් ටියුබ් එකක් දාලා බැඳනවා. නිර්විකලා හිර කරලා අල්ලන වෙලාවක් තියෙනවා. තව සමහර වෙලාවට සිමෙන්ති වලට වතුර වැඩි වුණා වගේ නැත්නම් අලුව වලට අකලාවට පැණි වැඩි වුණා වගේ එක විදිහකට තියාගෙන වැක්කරන්න පටන් අරගන්නවා. ඉරියව්වක් කරනවා ඔක්කොම වෙනස් වෙන්න පටන් ගන්නවා. අර කිව්වාගේ සමානලාට ද්‍රව ගති පහළ වෙනවා. සමානලාට එක පැත්තක් උණුසුම් ගති අත උඩ අත තියාගෙන තන උදුනක්පත් වෙන්නා වගේ. ඔළුවෙන් හරියට පහන් දැල්ලක් ඇවිල්ලා ගිනි ගන්නවා වගේ දැල්ලක්පත් වෙලා ගිනි ගන්නවා වගේ ඔළුවෙන් හොඳට රසය පිට වෙනවා. තමයි කන් වලින් ආශ්‍රයෙන් පිට වෙනවා. සමානලාට අධික සීතල බබුළු හැම පුරාම දුවන්න පටන් අරගන්නවා. ඒ වගේම වායෝ දහතු වශයෙන් හරියට ඇඟ උලන් වදිත් තැනකපත් වෙන පහන් දැල්ලක් වගේ වැනෙන්න පටන් අර ගන්නවා. මේ වගේ එක එක ධාතු ගුණ මත වෙන්න පටන් අර ගන්නවා. ආනේ ධාතු ගුණ මත වෙනකොට අපේ ඥානාරාම ශ්‍රී ස්වාමීන් වහන්සේ මතක් කළේ යෝගාවචරයා මේ ධාතුන්ගේ භාෂාව දැනගත යුතුයි. ඒගොල්ලේ කතා කරන හැටි තමයි. පඨවි ධාතු ආවා නම් තද ගති, මුරුල් ගති, මෙලෙක් ගති, ගුරුසු ගති, සහන්දු ගති, බර ගති දෙන්නනවා. ඒව එනකොට මට පිළියම් කරන්න හෝ මෙනෙහි කරන්න එලවන්න යන තරකයි මේ එකලස එනකොට ධාතුවක් මතුවෙන හැටි. ඔය එක්කෙනෙක් කිපිලා ඔය. අත්‍යක් වැඩි වුණා නම් ඔය ජොඩි තාම අමාරු ගතියකටපත් වෙනවා. මේකේ පුංචි පුංචි පුංචි ධාතු වෙනස්කම් එනකොට ඒක නිකන් හරියට මේ ධාතුන් ඇවිල්ලා දොරට තට්ටු කරලා කියනවා මෙන්න මං ඇවිල්ලා ඉන්නවා ඕන්න මගේ වැඩ ඔන්න බලාගනින් කියනවා වගේ තමයි. ඒ වෙලාවට කතා කරන්න කියන ආවලා තමයි ඇවිල්ලා ඉන්නේ කියලා දැනගත්තාම හරි. පිළියම් කරන්න යන්නත් එපා. ගණන් නොගෙන ඉන්නත් එපා. මේ ආවලා දැන් ඇවිල්ලා තියෙන්නේ. තේජෝ ධාතු ආපම අර වගේ උණුසුම් සිසිල් ගැටි පෙන්නනවා. මේක පෙන්වන්නේ මුළු කයම වේදිකාවක් කරගෙන. වායෝ ධාතු ආපම වනවන්ට සලවන්න පටන් අරගන්නවා. ආපෝ ධාතු ආපම වැగిරෙන්න පටන් අරගන්නවා. මේන්න මේ ගැතු ආවම ඒව දිගේ යමෙන් මෙනේ කරන්න එපා. දැනගන්නයි කියලා කියනවා. ඒ නිසා දැන් සමත භාවනාවේදී නම් මේිට මේ අමතර තොරතුරක් විශේෂ බෞසුත භාවයේ පිණිස මතක් කරනවා මිස පටලවන්න කියනෝ නෙවෙයි. සමත භාවනාවේදී නම් යෝගාවචරයට කල්ලාතුව මේ එක එක ධාතු ගුණ වෙන වෙනම පුරුදු කරන්න කියනවා. ඒ නිසා යම් වෙලාවක Tamand දැඩි ගල් ගෙඩියක් වාගේ තද වෙච්ච ගතිය ආවනම් ඒ යෝගාවචරයට මෙලෙක් ගතිය මෙනෙහි කරලා මෙනෙහි පුරුදු මෙලෙක් ගතියකට හිත යොදන්න කියන. එතකොට ආය කලේ කියන තද ගතිය බහලා යනවා. ඉතාමත්ම දැඩි තද උණගත්තා වගේ සහලවල ඉන වෙලාව ආවොත් දරා ගන්න බැන්න භාවනා ගෙනියන්න ඕන සිසිල් භාවයට හිතේ දන්නේ කියලා කියනවා සමතේ පුරුදු කරපො. විපස්සනා යෝග අවධිරටේ උපකරණ නැහැ. විපස්සනා යෝග අවධිරටේ ඉවසන එකම තමයි. ඒවසීමේදී පාපං පාපතෝ පස්සත කියන බුදු වචනේ ශීපත් කරගෙන දැන් මෙන්න මෙයයි ඇවිල්ලා තියෙන්නේ. මේ පඨවි ධාතුවයි මට මත දෙන්නේ. මේ ආපෝ ධාතුවයි මට මේ වද දෙන්නේ. සමාජයේ හොඳ පැත්තක් වෙන්නේ. ධානාපාන කරනකොට තාමත්ම දක්ෂව පේන තාමත්ම දැඩි. අද අපි දවල් අත්දැකා වගේ තාමත් උණුසුමේ ඉන්නකොට සිසිල් ගතියක් ඇති කරගීමේ ශක්තියක් තියෙනවා මේ ආනාපානසට. මේ තාම සීතලේ ඉන්නකොට උණුසුම් ගතියක් ඇති කරගීමේ ශක්තිය තියෙනවා. සීතලට උණුසුමත් උසුලට සිසිලක් ගෙන දීමේ ශක්තිය තියෙනවා. අනේ හැම ගුණයක්ම ධාතු ගුණ මිස මත වෙච්ච දෙයක් හොඳට වෙච්ච දෙයක් නරකට වෙච්ච දෙයක් කියලා ගන්න නරකයි. ඇයි අපි ප්‍රශ්න සාකච්ඡා කරනකොට ඒක් කියලා දුන්නා මට මේ උණුසුම වැටුණා. මෙනේ කරගෙන යන උණුසුම සීතල වුණා. ඒක හොඳද නරකද? හොඳක් නරකක් නැහැ ධාතු වල. අපිට කියන්නේ අපි උණුසුම් ධාතු ආවා ඒකේ මුල මඳාක දැක්කා. සීතල වාතය ආවා. සීතලේ උණුසුම් මැද මුල මඳාක දැක්කච්චා. අපිට කියන උසේ හිතුවගේ කියන ඕන සීතල වෙන එක අපි ඉතින් අගේ කරනවා බොහොම හොඳයි කියලා. නමුත් ඒක මේ පුද්ගලිකව ගැනීම. ඒක අපි ඒ ධාතු ගුණ හරව ගන්න හදන ප්‍රත්‍යක්ෂයට. මේකෙදි කරලා තියෙන පඤ්ඤප්ති සමතික්‍රමනතෝ. ප්‍රත්‍යක්ෂ ඉක්මවල. ධාතු ගුණ මෙනෙහි වීමට ප්‍රකට වීමට මගේ ඇඟ වේදිකාවක් වෙලා. මට දැන් කියන්නේ මේ දැන් නටන්නේ අහවලයි කියලා වේදිකාවේ නටන කෙනා දැනගන්න එක පමණයි. හැබැයි හොඳට බැලුවොත් මෙතනදී කිසිම ධාතුවකට තනිකර ඉන්න බෑ. අනිත් ඔක්කොම ඉන්නවා. නමුත් අර ප්‍රකට වෙච්ච එකනා ප්‍රබල වෙච්ච එකනා අනිත් ඔක්කොම යටපත් කරනවා. ඒ ටික වේලාවක් බලනකොට පේනවා මේ අනිත් ඔක්කොම එක්කනේ නටන්නේ අනිත් ඉන්දරා පිටිපස්සෙන් තියාගෙන. ඊගාට තව එක්කෙනෙක් ඉස්සර වෙච්චාම අනිත් ඉන්දරා පිටිපස්සට යනවා. මේක සාමාන්‍යයෙන් ඔය දියකාව පීනනකොට මේ පියාඹනකොට හොඳට බලා හිටියොත් ඒ දියකාවන්ගේ හැඩයක් වෙන හැඩේ මුල් තැන ගන්න එක්කන වාරෙන් වාරේ මාරු වෙනවා. එක්කෙනෙක් මුල් තැනගෙන පීරාගෙන යනකොට අනෙක් කට්ටිය රෝහිත් කොමිෂන් එකට යනවනම් ඒ Taman අර ජීවල කපාන උලම් පාර කපාගෙන යන එකේ තියෙන ගැම්මට අනෙක් කට්ටිය හරියට ඒත් එක්ක යනවා. ඒ මුල් වෙච්ච එක නම් ඊගාව එකනට තනදිලා එයා පැත්ත කරනවා කිච්චි. එයා තව එකකට තනදිලා මේක හොයාගෙන මේ ලෝකේ දක්ෂම බයිසිකල් පදින ඇත්තෝ විශේෂම ක්‍රීඩාගාරය ඇතුලේ මේක දිහා කතා කරලා තියෙනවා සමූහයක් වශයෙන් එකට යනවනම් ඒ කියන්නේ බයිහිද තරඟකරුවන් කීප දෙනෙක් එකතු වෙලා තරඟ කරන වෙලාවේදී සමූහ වුණොත් එක එකනාගේ හුලම් ප්‍රවාහය අනිත් එකනාට උදව් කරනවා කියන්නේ. ඒකෙදී හතර දිනක් යනවා නම් සමූහ වෙලා හතර දිනෙන් එක එකනා එක එකනා මූලිකත්වය ගන්නයි කියලා කියනවා. මේ මූලිකත්වය ගන්නකොට එයා විසින් නැණේ ඇදගෙන යන වායව දහරුවට පිටිපස්සෙන් එකනේ හේතු වුණොත් එයා ඉබේ ඇදලා යන ගතියකින් වාසියක් ලබනවා. ආන්නේ වගේ තමයි මේ ධාතු හතර පදමාරු කරනවා. විස්මාරු කරනවා. ස්මාරු කරමින් එක එකනා එක එකනා ප්‍රකට වෙන්න බලනවා. ආන්නේ ප්‍රකට වෙන්න බලන වෙලාවේදී ඒ යෝගාවචරය හොඳට ඒක දැනගෙන මේ අසවලයි දැන් නායකත්වය අරන් තියෙන්නේ. දැන් මේ නාටකයේ ප්‍රධාන නළුව අසවලයි කියලා මේ ධාතුන් වල වචන ධාතුන්ගේ භාෂාව තේරුම් ගැනීමේ දක්ෂ නැතුව නැගිට්ටොත් මට උණුසුම වැඩි වුණා මට සිසිලස වැඩි වුණායි කියලා එතකොට වෙන්නේ අර මුලයි මැදයි දැකලා තියෙන අග දැන ගන්න තියෙන අවස්ථාවක් නැති වෙනවා. මේකෙන් මම අදහස් කරන්නේ තරහා ගන්න බැරි දුක් විඳිනවා කියලා. නමුත් අදහස් කරන්න තියෙන්නේ යම් යම් වෙලාවල් අපිට අවස්ථා හම්බ වෙනවා. ඉඳ දරාගෙන ඉන්න පුළුවන් නම් ආන්නේ වෙලාවදී අපිට එක දහතු ගුණයක මුල මැද අග දැක්කොත් ඒකේ අග දැකීමත් එක්කම වෙන නළුවෙක් කොතෙන්ද එනවා. වෙන ධාතු ගුණයක් ඔතේ නේනවා. ආන්න ඒකට තේරුම් ගන්න පුළුවන් මේගොල්ලෝ එක එකනා එක එකනා පදමාරු කරමින් තමයි මේ නාටකම දිගට නටන්නේ. කවදාකවත් එක්කෙනෙකුට දිගට නටන්න බෑ. ඒකට ඉඩ දෙන්නෙත් නෑ. ආන්නේ ගැතිය නිසා මේ යෝගාවචර දැනගන්න ඕනේ මේ ප්‍රඥප්තිය ඉක්මවමින් ධාතු ගුණේ මතුවෙන වෙලාවේදී මම විඳිනවා හොඳක් වුණා නරකක් වුණා ඉස්තිවාව පුරුෂ භාව නැතුව ධාතු ගුණ ධාතු ගුණ වශයෙන් බලනවා නම් භාවනාවේ වෙන අකට විකට සේරම යෝගාවචරයේ ප්‍රගමණයට දිනුවට හේතු වෙන්නේ ඉඳ තියෙනවා. ඒ කියන්නේ තාම රූප ශේෂ්ත්‍ර යන්නේ. නමුත් රූප ශේෂ්ත්‍රත් අපි නොදක්ක පැත්ත ගොඩාක් තියෙනවා. ඊගාවට අනුපත්ථාන මුංචනතෝ කියලා ලකුණක් වෙනවා යම් කිසි අපි දැන් අහුවනේ අපි දන්න පටවි ධාතුව දිහා බලන හිතට අනිත් තුන් දෙක ඉන්නවා. පේන්නේ නැහැ. නමුත් ඒකට මතු කරගන්න උත්සාහ කරන්න එපයි කියනවා. මතු වුණොත් දැනගන්න විතරයි කියන්නේ. අනුපත්තාන මුංචනතෝ කියලාගෙන තාම එයා එයා විසින් කපට උනේ ප්‍රකට උනේ නැත්තම් උලුප්පල බලන්න යන්න එපා. ඒක කරන්න බෑ. බලහන් ඉන්නකොට ඉන්නකොට ඒ නාටකමේ හැටි හැටිට කට්ටිය මත වෙලා ආවොත් දැනගන්නවා මිසක් නොදැක්ක දේවල් බලන්න උත්සාහ කරන්නත් එපයි කියලා කියනවා. ඊගාව තමයි එයා කට්ටියගේ ලක්ෂණ දැනගන්න ඕන. පඨවි ධාතුවේ ලක්ෂණ මෙව්වයි. ආපෝ ධාතුව ආපම ලක්ෂණ මෙව්වයි. තේජෝ ධාතුව මෙහෙමයි. ආපෝ ධාතුව මෙහෙමයි කියන්නේ. මේක ලක්ෂණ 12ක් පෙන්නනවා මේ පසු කායින් නැතිච්ච ආචාර්ය මතවල ਸਰවචනාංශයක නම් පෙන්නන තියෙන එක ධාතුවට එක ලක්ෂණයක්. පඨවි ධාතුවේ තියෙන කක්ඛල ලක්ෂණ. ගොරෝසු බව. නමුත් ආචාර්ය මතවලට පෙන්නන බාර ගති සහ හැලු ගති, ගොරෝසු ගති සහ සියුම් ගති, තද ගති සහ මෙලෙක් ගති කියලා. මේකෙන් බර තද ගොරෝසු කියනකට කියනවා ගරු ලක්ෂණ කියලා. සැහැල්ලු මෙලෙක් මුරුදු. මෙලෙක් මුරුදු කියලා කියන්නේ ගොරෝසු මුරුදු කියන ticket කියනවා ලහුගත් කියලා. මේ දෙකොල්ල සාමාන්‍ය ලෝකේ බලනකොට බරගතිය, හැලු ගතිය ප්‍රතිවිරුද්ධයි. ගොරෝසු ගතිය, සියුම් ගතියයි ප්‍රතිවිරුද්ධයි. මෙලෙක් ගතිය, තද ගතිය ප්‍රතිවිරුද්ධයි. නමුත් දෙකටම එක වචනේ කියන්නේ. කුණුසුල් සිතෙන් ගැටේ තමයි තයිලෝ තේජෝ ධාතු කියනවා. ගැටෙන ගැටිය පිළි කරන ගැටිය ආපුවාම ආපෝ ධාතු කියනවා. සොලවාලන ගැටිය සහ දරණ ගැටියට වායෝ ධාතු කියනවා. මෙන්න මේ විදිහට කඩ කඩ බලන්න පටන් අරගත්තොත් යෝගාවචරය මෙතෙක් කල හිතාගෙන හිටපු මේ මේ ඝන ඝනයන් වශයෙන් දැනගෙන මේක ස්ත්‍රියක් මේක පුරුෂයෙක් මේක යෙදියක් මේක ඒකකයක් වශයෙන් තිබුණු දේවල් පුංචි පුංචි පුංචි කොටස් වලට කැඩීම සිද්ධ වෙනවා. මෙන්න මේ විදිහට ඒක ගහනවා තිබුණු වස්තුවක් පුංචි පුංචි වලට කොටස් කැඩීමත් ප්‍රඥප්ති වශයෙන් තිබුණු දේවල් හැලීමත් අරමුණ ධාතු මනසික කාර්ය බවට පත්වීමත් මෙනෙහි කිරීමේ යම් යම් වෙනස් කිරීමත් වගේක් සිදු වෙන නිසා මේ සංදිස්ථානයේ භාවනාදී තව වැඩගත් කරනවා. ඒ නිසා යෝගාවචරයට මේකන සාර්ථකව එහා පැත්තට යන්න පුළුවන්. එක දවසක් ගියා අනිත් දවසේ අහුවෙනවා. ඒක පිළිබඳව ප්‍රශ්නයක් නැහැ. නමුත් දවස් කීපයක් මේ ප්‍රඥප්තිය බිඳගෙන මේ પરමාර්ථය දිහාට යන දැන ඒකකයක් වශයෙන් තිබුණේ ධාතු කොටස් දහස් සුණු කොටසක් පමණක් පා වැටෙන තැන මෙනෙහි කරමින් හිතපෙක මෙනෙහි කරගන්න බැරුව ඉබේ සිද්ධ වෙන තැනටපත් වෙන තැන ධාතු ගුණ පේන තැනට යනකොට ඊ타මත්ම සීල මාර්ග කරන්න ඕන ආන්නේ සීනුවාරයේ තමයි මේ ඝන සංඥාව කැඩලා යන්නේ. ඝන සංඥාව කියලා කියන්නේ අපි ආස්වාසය එකක් වශයෙන් අපි හිතාන හිතියක්. හුස්ම ඇතුල් වෙනකොට අපි එක ලකුණයි දැක්කේ. මොකද උණුසුම දැක්කා. නැත්නම් සීසලද දැක්කා කියලා හිතමු. පිට වෙනකොට උණුසුම දැක්කා කියලා තාම අමාරුවෙන් තමයි අපි ඉස්සලා මේ එක ලකුණක් දැනගන්නේ. ආස්වාසේ පුරාම අපිට පෙනෙන එකක්. ඒකත් තමයි ළඟට කියන්න තමයි. ප්‍රශ්වාසයේ පුරාම පේන එකයි ආශ්වාසයේ ඒකකයක් ප්‍රශ්වාසයේ ඒකකයක්. ටික වේලාවක් හුස්ම අරගෙන විවේක වෙනකොට වෙනවා ආශ්වාසයක් ඇතුලේ ගැස්සි ගැස්සි ගැස්සි හුස්ම රාශිය රාශියක් සිද්ධ වෙනවා. ප්‍රශ්වාසය ඇතුලෙත් එක ප්‍රශ්වාසයක ප්‍රශ්වාස රාශියක් සිද්ධ වෙනවා. සක්මන් කරනකොට වම කියලා වම කියනකොට ඒක එක ක්‍රියාවක් නෙවෙයි ක්‍රියාවලිය රාශියක් සිද්ධ වෙනවා. දකුණ කියනකොටත් එහෙමයි. හැම දෙයක්ම පුංචි පුංචි කොටස් රාශි රාශියෙන් හැදිලා තියෙනවා. හරියට චිත්‍රපටයක එක අටක්ය සෙවීම සඳහා ගොඩාක් රූපරාමු රාශියක් එකතු වෙලා වගේ. අර බව වේගෙන් යනකොට අපිට පේන අතක්ව සවන්න ඇති. නමුත් යම් දවසක සත්‍යයි සමාජයයි එළ වුණා නම් මේක එකක් නෙවෙයි මේක ඇතුලේ ක්‍රියා රාශියක් තියෙන බව තේරෙනවා. විදියක් නෑ මේක සම්පතියක් කියේ. එහෙම නැත්නම් දේශය වශයෙන් නැත්නම් අපි කියන ත්‍රිමාන රූප වශයෙන් තියෙන එකේ තියෙන්නේ ශක්ති ප්‍රවාහයක් පමණයි. මේක තමයි භෞතික විද්‍යාවට වැරදිච්ච තැන. සායිසෙක් නිව්ටන් හිතාගෙන කාලේ හිතුවේ මේක ඒකාන්තයෙන්ම ත්‍රිමාන රූප තියෙන්නේ ගුලි ඉරන්න පුළුවන්, මනින්න පුළුවන්. මේකට මාන තුනක් තියෙනවා. ධිකය, පළලේ, උසේ කියලා. ඕනෝවත් එක තමයි ගියේ. අන්තිමට ඕක ක්වොන්ටම් තියරි එක බාටපත් වෙනකොට අර සායිසෙක් නිව්ටන්ගේ තියරි එක පස්සට පැනනවා. ඊට පස්සේ අර මෙවුවා ඔක්කොගම තියෙන ශක්ති ප්‍රවාහය පමණයි කියලා වගේ මේ එක ආස්වාදයක් අතට ආස්වාද රාශියක් කියනවා කියනකොට මේක හුදු ක්‍රියාවලියක්. ප්‍රසවාසයක් ක්‍රියාවලියක්. ඒ නිසා මේක එක ලකුණක් නෙවෙයි තියෙන ලකුණු ඕන තරම් බලන්න පුළුවන්. ඒසා කියනවා ආනාපානේ හදියාගෙන එනකොට මේකේ මූල මැද අග වශයෙන් කඩලා බලන්න. විපස්සනායි. ඒ වගේම සක්මන් කරනකොට එක පියවරක් වම වශයෙන් මෙහි කරපු එකනට කියනවා අන්තිමට එසවීම යැවීම තැවීම කියලා තුනට කඩලා බලන්න කියලා. බලනකොට එසවීම ඇතුළේ පැට රාජකාරි ගොඩක් තියෙනවා. යැවීම ඇතුළේ පැට රාජකාරි ගොඩක් තියෙනවා. තැවීම ඇතුළේ පැට රාජකාරි ගොඩක් තියෙනවා. ධාතු මනස කාර්ය වශයෙන් මතක් කරනකොට කියනවා ඒ එසවීමේ ක්‍රියාවලිය සිදු වෙනකොට පඨවි ධාතු වල ගුණ අඩු වෙලා වායෝ ධාතු ගුණ වැඩි වෙනවා. ඒක මේ බරහැල්ලු ගති බර ගති අඩු වෙලා කලන ගති වැඩි වෙනවා. ඊළඟ චලනයේදී නැත්නම් යැවීමේදී ධාතු ගුණ වශයෙන් වායෝ ධාතු ආපෝ ධාතු ගුණ වැඩි වෙනවා පඨවි ගුණ අඩු වෙනවා. තබනකොට වායෝ ගුණ වල ඉඳලා පඨවි මේ ගුණ වලට වැඩි වෙනවා. ඒ ධාතු අතර පුදුමාකාර වෙනස්කමක් වීම එක විතරයි වෙන්නේ. පයේ ඉස්පහත් වීම කියලා තමයි අපි ඔක කියන්නේ. මෙන්න මේ දෘෂ්ටි කෝණය වෙනස නැත්නම් මේ විදිහට මේ ප්‍රත්‍යක්ෂ වශයෙන් තිබුණ එසවීම තුළ ක්‍රියා රාශියක් සිද්ධ වෙනවා. මෙවුවා එක වැඩක් නෙමේ වැඩ ක්‍රියාවලියක් මේකට අපි පාලියෙන් කියන්නේ සංතතිය කියලා. සංතතිය දැක්කට පස්සේ ඒ යෝගාවචරයට එක වැඩක් තුල වැඩ රාශකාරී ගොඩාක් තියෙනවා පුදුමාකාර වෙනස් වෙන ධාතු ගුණ වර්ගයක් තියෙනවා. මේකට කියනවා සංතති ගණය බිඳීම කියලා. අපි අර ඊ සාකච්ඡා කරපු පොතේ සඳහන් කළ කෙන විදිහට පාරේ යනකොට අපි හරහා යන කූඹි වලක් නැත්නම් කඩිර වලක් වේගලක් දැක්කොත් ඒක අපිට ඈතින්ද බැලුවොත් පේන කෝටුවක් වගේ. හරහා වැටලා තියෙන මුලක් වගේ නැත්නම් ලණුවක් වගේ. නමුත් අපි එතනින් අතර නොයි පොඩ්ඩක් ලං වෙලා බැලුවොත් පේනවා මේක එහෙම මැරිච්ච ලණුවක් වගේ කෝටුවක්වත් නෙමෙයි මේකද නලියන ගතියක් කියලා. තවලංගේ ලබනකොට පේනවා කිසිම ලණුවක් කිසිම කෝටුවක් නැහැ එකා පිටිපස්සේ එකා යන කූඹි වගේ ඒ ඉන්නේ මේක එහෙම ස්ථිරව පවතින මොනවත්ක්ම නැහැ. ඒ වෙනස ඇති වෙන්නේ මොකක්ද අර සමීප දර්ශනයමයි. ඒ වගේම තමයි ආස්වාදයේ හොඳටම සමීප කරලා බැලුවොත් ඒක එකම චිත්තක්ෂණයක්වත් ස්පාසුවක් නැහැ. ඇතුල් වීම පුරාම වැඩ රාජකාරී ගොඩාක් සිද්ධ වෙන ක්‍රියාවලියක්. පිටවීම පුරාම ක්‍රියාවලියක් මෙන්න මේකට දරාලීමන තමයි මුලැඳාක වශයෙන් බලන්නේ. ඊවරේ ප්‍රසවීම යැවීම තිබි වශයෙන් බලන්නේ. එතකොට අර එක ඉලෙක්ට්‍රෝනයක් ඇතුලේ නැත්නම් එක අපි කියමු පරමාණුවක් තුල එකම චිත්තක්ෂණයක්වත් ඉඳ නොතබා ශීඝ්‍රයෙන් කරකැවෙන අංශු පාටිකල්ස් කියන වාගේ අපි කරන හැම වැඩක් තුළම පුදුමාකාර අපි දකින මේ ත්‍රිමාන රූපයේ ඇතුලේ පුදුමාකාර කාලමානයට අහුවෙන වේග ධාරාවක් සිද්ධ වෙනවා. මේ වේග ධාරාව විස්තර කරන්න පුළුවන් එකම ක්‍රමය ධාතු මනසිකාරය පමණයි. එන්න මේ වේග ධාරාව විස්තර කිරීමටයි ධාතු මනසිකාරය අවශ්‍ය කරන්නේ. ඒ දිහා බලනකොට මේ පටවි කියලා කියන්නේ තදගතිය කියවට පෘථුවිය නෙවෙයි. ආපෝදතිය කියලා කියන වතුර කිව්වට වතුර නෙවෙයි මේකේ තියන්නේ ආබන්ධන ශක්තිය. ඒක සිංහලේ කියන වතුරේ තියෙන තෙත ගතිය කියලා. නැත්තම් තේජෝ කියලා කියන්නේ ගින්දර නෙවෙයි කුණුසොන් සිසිල් ගති. ඒවට කවදාකවත්ම උප්පත්තියක් කෙනෙකුට කල්පනා කරලා හිතන්න බෑ. ධාතු වලට උප්පත්තියක් නෑ ලෝකේ. ගින්දර නම් ගිනිපෙට්ටියේ තිබිලා ඉපදිලා වගේ පේනවා. නමුත් ගින්නේ තියෙන තේජෝ ගුණය අපි ඉපදෙන කලින් මිනිස්සයා පහල වෙනත් කලින් ලෝකේ පහල වෙනත් කලින් වගේ තිබුණ දැයින්ස කවදාකවත් ඒකට ජාතකයක් නෑ ඒක අජාතයි. ඒ වගේම තමයි ඒක ස්ත්‍රියක් තුළ ක්‍රියාත්මක වුණත් පුරුෂයෙක් තුළ ක්‍රියාත්මක වුණත් ගහක ක්‍රියාත්මක වුණත් වතුරක ක්‍රියාත්මක වුණත් ඒකේ තියෙන මේ ගුණයේ ජන්මගතිය කවදාකවත් අරින්නේ නැහැ. ඒකෙන් තදගතිය තදගතියම තමයි. ඒ වගේම තමයි මේ තදගතිය ප්‍රකට වෙනකොට නැත්නම් අප තුළ තදගතිය අපිට වැටහෙනකොට ඒකක උප්පත්තියක් පැවැත්මක් සහ නැතිවීමක් තියෙනවා. එතරම් සිසිල් ගැටියම කරනවා සිසිල් ගැටියට උත්පත්තියක් ප්‍රවත්මක් හා නැතිවීමක් කිය. මේන මේ විදිහට මේ ධාතු ස්වභාව දිහා බලනකොට මේක නිකන් වේග ධාරාවක් හරියට බලනවනම් බලවේග පේස කර්මාන්ත ආයතනයක් අතට ගියා වගේ පුදුමාකාර ශබ්ද කොටකුයි පුදුමාකාර වේග කොටකුයි පුදුමාකාර ශක්ති කොටකුයි තමයි ආශ්වාස ප්‍රශ්වාස ඇතුළත පේන්නේ. මේ ධාතු මනසිකාරට යන්න හදන හැටි යෝගාවචරයා මේක නිත්‍ය සංඥාවෙන් බැලුවොත් බය වෙනවා. කන්දෙන් පල්ලේ හරි නැති වුණා කියලා ඕන්න කලබල වෙනවා. ඇස් දෙක අරලත් බලනවා කීනොත් කෑලි ටික ගෙදර ගෙනියන්න. ඒ මොකද මේක කවදාකවත් අර කුමාරසප දීලා හදපු මේ නිත්‍ය සංඥාවක් හදපු මේ ශරීරයේ ඇතුළත මෙච්චර වැඩ පිළිවෙලක්. නැත්නම් මේ ධාතු මනසිකාට ප්‍රත්‍යක්ෂ ඉක්මවල යන පරමාර්ථ පැත්තට යන්න හදනකොට ඒක පේන්නේ මා විශාල පාඩුවක් වගේ, පේන විශාල නැතිනාශි වීමක් වාසේ. ඒක පේන්නේ විශාල නොදැනී යාමක් වශයෙන්. ඒ නිසා කියනවා දැනගෙන වැඩ කරන්න වැඩ කරන යනකොට මේක වෙයි. ආනෙකට සූදානම් වෙලා ගියා නම් ලොකු සතුටක් ඇති වෙනවා. ආස්වාද ප්‍රසවාස කරගෙන ඉන්නකොට කන්දෙන් පල්ලේ හරිය නැති වෙලා යනවා. ඒ නැත්තම් වම් අත පැත්ත නැති වෙලා යනවා. දකුණු අත පැත්ත නැති වෙලා යනවා. නැත්තම් අතක් උඩ අතක් තියාගෙන බව තේරෙනවා. නමුත් අර සතහන් නැතුව යනවා. ඒකේ තිබුණ ආකාර නැති වෙලා යනවා. ඔන්න සතහන් ආකාර නැති වෙච්චාම එළියට ආව සදුපපන්න ගතිය, තජ්ජා ලක්ෂණය කියන විදිහට එහි තියෙන මොකද්ද ඔය වෙනුවට ඉතුරු වෙච්ච කම්පන ගතිය, චංචල ගතිය මොනවදෝ තියෙන බවට ලකුණක් ඉතුරු කරනවා. මෙන්න මේක තමයි ධාතු ගුණ කියන්නේ. ඒක හැමදාම ප්‍රවාහයක් පමණයි. හැඩයක් නැහැ. ඒක ආකාරයක් නැහැ. නිසා සතහන් ආකාරය හැලෙනකොට ඒ ඉද ප්‍රත්‍යාවිතුරු වෙන්නේ ඒ කියන ස්වභාවික ලක්ෂණ. මේ ස්වභාවික ලක්ෂණ කවදාකවත් ඉෂ්ටි ගති, පුරුෂ ගති, හොඳ ගති, නරක ගති, වම් පැත්ත, දකුණු පැත්ත, උඩ යට කියලා දෙයක් නැහැ. නිසා ඇවිසිච්ච මේවාදයක් වාගේ එන්ටරයට දකින්න කණාමැති ගියක් වාගේ පුදුමාකාර සංකත ස්වරූපයක් තමයි කියන්නේ. මෙන්න මේ ප්‍රවාහය දැකීම තමයි සංකති ගණය බෙදීම කියලා කියන්නේ. ඒ වගේම තමයි අපි ගත්ත වේදනාවක් ඒ වේදනාව අපිට ධන හිසි ආවයි කියලා හිතමු. අපි වෙනදා ඉක්මන කකුල දිගාරිනවා. දැන් අපිට උපදෙස් ලැබෙන්නේ නැහැ. වේදනාවේ මුල මැදක් බලන්න. බලනකොට පේනවා එක්කෝ මේක වේදනා පුංචි පුංචි වේදනා රාශියක් අතර තියෙනවා. එහෙම නැත්නම් වේදනාව හිමීට හිමීට හිමීට වල්මු කර දිහාට බහිමින් තියෙනවා. නැත්නම් කලව දිහාට නගිමින් තියෙනවා. එතකොට මේ වේදනාව වරක පිච්චිලක් වාගේ වරක තද කිලිලක් වාගේ අමරිල්ලක් වාගේ කැපිල්ලක් වාගේ මේකේ වැඩ ගොඩාක් තියෙනවා. එක වේදනාවක් නෙවෙයි. මෙන්න මේ එක එක පුංචි පුංචි එක වෙන් කරලා බලන්න පටන් අරගත්තොත් ඒ වේදනාව අපිට දෙන්න ආපු වදේ. වේදනාව කරන්න ආපු කෘත්‍යය කැඩිලා ගිහිල්ලා මේක ඇතුළේ තියෙන පුංචි පුංචි කොටස් ගත්තාම ඒව දරා ගන්න පුළුවන් ශක්තියක් එනවා. සර්වචනසේ දේශනා කරලා තියෙනවා නලාගාරං කුඤ්ජරෝ බටුවත් බටාතු ලණ්ඩකට එකතු වෙච්ච ඇටෙක් වගේ දළු බැල්මට නම් බට ගහ බට පඳුර අතාට වැඩිය ලොකුයි. නමුත් අතා ගන්න ඕක තියෙන පුංචි පුංචි බට දළු එක එක බට දණ්ඩ අදින්න පටන් අරගත්තොත් අතාට ඕකේ දෙයක් නැහැ. ඔය ලංකාවේ නම් පාවිච්චි කරන කූරු පිටියක් ඉඳලා ඉලපතක් කියලා ඔය ඉලපතේ හොඳට ගහට හැලෙච්චනවා. නමුත් ඉලපතේ කූර කූර ගලවලා ගත්තොත් ගැහුවට වදින්නේ. ඒ වගේම තමයි කූරු මිචියමයකට ගත්තොත් කඩන්න බෑ. ඒවා එක එක වෙන් කරලා ගත්තොත් කූරුමිටි කියන්න බෑ ඉදලක වැඩක් කරන්න බෑ කඩන්න පුළුවන්. ක්‍රමයක් අරගත්තොත් කවදාකවත් අපිට ඒක කඩන්න බෑ. ඒකේ කෙන්ද කෙන්ද ගත්තොත් කඩතයි. ඒ නිසා මේ කඹයක කෘත්‍යය වෙන් කිරීමෙන් හමාරයි. ඉරළු පිටේක ඉලපත් වැඩි වෙන් කිරීමෙන් හමාරයි. ඒ වගේම වේදනාවක තියෙන ඒ වාද දෙන ගති, සුඛ ගති, දුක්ඛ ගති තේරම ඒ වේදනාව විශ්ලේෂණය කර බැලීමෙන් හමාරයි. විශ්ලේෂණය කරනකොට මොනවද දැනෙන්නේ? තද ගති, බුරුල් ගති, කුච්චන ගති, උණුසුම් ගති, වැగిරෙන ගති ධාතු පමණයි. නැත්නම් මේ ධාතු ගුණ භාව ලක්ෂණ ස්වභාව ලක්ෂණ පමණයි. මේකට ලොකු වීරත්වයක් අවශ්‍යයි. කවදාකවත් වේදනාවක් නැතුව මේක අපිට අත්දකින්න බෑ. මේ වේදනාවේ තියෙන මේ සංතති ස්වරූපේ නැත්නම් එකක් නෙමෙයි රාශියක්. ඒ රාශියම කරන්න හදන එකම කෘත්‍යය කොටස් කරලා බලනකොට ගන්න දෙයක් නැහැ. එතකොට ඒක නෙගුණා කිච්ච ඝණය බිඳීම කියලා. ඊගාට තියෙනවා මේ වගේ ලක්ෂණ වශයෙන් ප්‍රත්‍යක්ෂ ගණයක් කියනවා. අපේ ආස්වාද ප්‍රසවාසී පටවි වායෝ ධාතුව අල්ලගෙන පටන් ගත්තට හොඳට බලන්න යනකොට තියෙනවා මේ කායෝ ධාතුව ඇතුළත ආපෝ ධාතුවක් තියෙනවා. උණුසුම් සිසිලද කියන තේජෝ ධාතුවක් තියෙනවා. හැපෙන ගති, පිරිමැදින ගති කියන පටවි ධාතුවක් තියෙනවා. එහෙම එක එකකට අදාළ ලක්ෂණ බලනකොට මේ කටික සාමූහික වශයෙන් අපිට කරදර කරන දින ගති කඩලා දාන්න පුළුවන්. එතකොට අපිට හම් වෙන්නේ ඒක තුළ රසයක්. ඒක තුළ මිහිරියාවක් හම් වෙනවා. මේ එකෙකුට කවදාකවත් මේකට පිට වැඩ කරන්න බෑ සමූහෙමයි ඉන්නේ. ඒ සමූහය කොච්චර හිටියත් කවදාකවත් එකිනෙක අතර රණ්ඩු නෑ. වෙන විදිහට කියනවනම් උණුසුම තිබුණු තැන්නම ඊගාව චිත්තක්ෂණයේ සිසිලස පහළ වුණත් උණුසුමට වෙනම පටන් ගැනීමක් පැවැත්මක් හා නැතිවීමක් කියන ඊගාට පහළ වෙන සිසිලසට ඇතිවීමක් පැවැත්මක් නැවතීමක් පවතිනවා. මේ විදිහට ඒ තුල තියෙනා වූ කෘත්‍යය මේ ධාතු අතර කොච්චර සමීපස්ත වැඩ කරත් එකිනෙක අනාගන්නේ නැහැ පටලවා ගන්නෑ. අපි තමයි අනාගන්නේ. අපි තමයි පටලවා ගන්න. ඒ නිසා බුදුචානන්සේ දේශනා කරලා තියෙනවා Taman ඉදිරියට මොන අරමුණ ආවත් මේ ධාතු මනසිකාර වශයෙන්. ඔක ප්‍රකට වෙන්න තියෙන 12 ආකාරයකට පමණයි. සද්දගතිය සහ බුරුල් ගතිය. බර ගතිය සහ හැලු ගතිය. මෙලෙක් ගතිය සහ ගොරසු ගතිය. තේජ ගතිය කියන උණුසුම සහ සිසිලසේ. පැකිලෙන ගතිය සහ පිටු කරන ගතිය. කම්පන ගතියෙන් සහ කරන ගතිය. කොයින් පිට මොනව හරි කියනවාද කියලා පොඩ්ඩක් බැලුවොත් හොඳටම තේරෙයි ওই පිට ජීවාත්මයක් গুপ্ত භාවයක් මම ස්ත්‍රී ගතියක් පුරුෂ ගතියක් හම්බුනොත් එනම් බුදුහාමුදුරුවෝ කියපු දේ බොරු යම් දවසක අපි ආනාපානිය බලන්න පුළුවන් සෑම පැතිකඩක්ම බලමි. සෑම රංගනයක්ම බලමි. සෑම විශ්මුණක්ම බලමි. මේ ධාතු කොටස් වලට අයිති නොවෙන මොන්නම හෝ රූප කොටසක් මොන්නම හෝ ආකාරයක් තියෙනවා කියලා බැලුවොත් අපි අන්තිමටම නිරීක්ෂණේ වැඩි වෙන්න වැඩි වෙන්න තේරෙන පටන් අරගන්නේ මේක මේ ධාතු වෙන්කොට වෙන්කොට දැනගන්නා වූ නාම ධර්මය. විඥාණය කරන්නේ ඒකනේ වෙන්කොට දැනගන්න. පඨවි ධාතුවෙන් ආපෝ ධාතුව වෙනකොට දැනගන්න. මොකද පඨවි ධාතුව කියන්නේ තද ගැතින ආපෝ ගැතින වැගෙන ගැතිච්චා විඥානික කරණ තියෙන ඔච්චර. ආන්නේ විඥාන ධර්මයක් පඨවි ආපෝ තේජෝ කියන රූප ධර්මත් ඇර වෙන මොනවත්ම නැහැ කියන දවසේ තමයි මේක නිස්සත්ෝ නිජීවෝ ශුන්‍යෝ කියන විදිහට මේක ජීවයක් ආත්මයක් ස්ථීගතයක් ප්‍රතිගතයක් නැහැ. තියෙන්නේ ධාතු ගතිය පමණයි. ඒ නිසා සර්වඥන්සේ දේශනා කරනවා භික්ෂුන් වහන්සේ නමක් සිවුරක් වළඳන වෙලාවේ උන්වහන්සේ මතක් කරනවා මතක් කරන්න කියලා පරිසංකාය යොන්සෝ චීවරම් පරිසේවාමි ආවදේව සීතස්ස පටිඝාතාය උන්නස්ස පටිඝාතාය දාංශ මකස වාතාතව සීංශක සම්පස්සානම් පටිඝාතාව යාවදේව හි කෝපේන පරිච්ඡාදනත්තං මම මේ සිවුර වළඳන්නේ කොහොම සීනුවනේ විශේෂයෙන්ම සිවුර අඳ ගන්න වෙලාව තමයි සිවුර වළඳ කරනවා කියලා කියන්නේ ඒක කරන වෙලාවෙ මෙනෙහි කරන්න කියලා පරිසංකායෝනසෝ චීවරම් පරිසේවම් මම මේ චීවර පරිසේවනය කරනවා සේවනය කරනවා. මේ පරිසේවනය කරන්නේ සීතස්ස පටිඝාතාය මේ සීතල එනකොට පුරව ගන්නටයි ඌත්නස්ස පටිඝාතාය අවසර වැඩනම් ඔළුවේ දා ගන්නටයි දන්සමකත වාතාදප සිරින්සප සම්පස්සනම් පටිඝාතාය විදලේ ගුණ සත්තුන්ගෙන් සහ දැහැලේ ගුණ සත්තුන්ගෙන් අයින් වෙරන්ටයි සත්‍යයෙන්ගෙන් සහ අනිකුත් ඇඟේ නැගීමෙන් කසන සත්තුන්ගෙන් වෙන් වෙන්ටයි තද වාට තද හුලං වලින් වෙන වෙන තයි ඔච්චරයි. ඊට පස්සේ කියනවා තදුප බුඤ්ජගෝච පුද්ගලෝ මේ සිවුරත් ධාතු මත්තකෝ නිස්සත්තෝනේ ජීවෝ ශුන්‍යෝ. මේ සිවුරේ තියෙන පටවියාපෝ තේජෝ වායෝ පමණයි. නිස්සත්තයි මේක සත්ව ප්‍රවාහයක් නෑ. ඒ සිවුර ඒ සිවුරේ ධාතු වලට ඇරෙන ගැටිය සිවුරක් නෑ විඥානයක් නෑ. ඒක නිස්සත්තයි නිජීවක්. ජීවයක් නෑ. ශුන්‍යයි. බුදු ධාතු පමණයි ඒක මේ කාටවත් අයිතියක්වත් කවදාකවත් ඉපදිච්චයක්වත් කවදාකවත් නැති වෙන දෙයක්වත් නෙවෙයි ස්වභාව ධර්මයි. නැත්තම් භාව ලක්ෂණ තියෙන්නේ. ඕක පරිබුද්ධිය කරන උඹෙත් ඔච්චරයි කියලා කියනවා. ධාතු මත්කෝ නිස්සත්තෝ නිජීවෝ ශුන්‍යෝ. ඒක පරිභෝග කරන තමොත් ධාතු මාත්‍ර පමණයි කියලා හිතනවා නම් නිස්සත්තයි කියලා හිතනවා නම් නිජීවයි කියලා හිතනවා නම් ඒක තමයි සිවුරක් වළඳ කිරීමෙන් ගන්න පුළුවන් උසස්ම සේවය. මේ සිවුර වළඳ කිරීමෙන් අපි මේ සිවුර පිළිකුල් භාවයටපත් කරන්න ආසේ ඒ ශරීරයේ පිළිකුල් කරන දෙයක් කියලා පිළිකුල් පැත්තමත් බලන්න. ඒ නිසා ධාතු මාත්‍ර වශයෙන් බලන්න පටන් අරගත්තට පස්සේ ඒ හිතේ තියෙන විචක්ෂණ භාවය නැත්නම් ඒ හිතක දියුණු වෙන ඒ විෂද භාවය දිහා බලනකොට නාම ධර්ම රූප ධර්ම වෙන්කොට දැනගැනීමේ පල්ල වෙන්නෙම ජවනිකාව තමයි. අපි ආස්වාද ප්‍රස්වාස දෙක වෙන්කොට දැනගන්න කරන උත්සාහය තුළ තමයි අපි විඥානයගේ වැඩ දැනගන්නේ. විඥානයේ තියෙනවා නම් ආස්වාසයෙන් ප්‍රසවාසයෙන් වෙන්කොට දැනගනි. විඥාණයෙන් කරන්නේ වෙන්කොට දැනගනි. ඒකට ආස්වාසයේ මුලින් මැදින් අගින් වෙන්කොට දැනගන්නවා. ඒ නිසා රූප ධර්මයක් නැතුව කවදාකවත් නාම ධර්මයක් දැනගන්න බෑ. නාම ධර්මයක් නැතුව රූප ධර්මයේ ඔය පටලියාපෝ තේජෝල ගති දැනගන්න බෑ. මේ දෙක අතර තියෙන මේ පුදුමාකාර නාම රූප එකිනෙකට බලපාන ගතිය නිසා මේ තුල සත්‍යයක් ඉන්නවා මේක ජීවියක් කියනවා මේක මට පාලනය කරන්න පුළුවන් මට අධිකාරී ශක්තියක් තියෙනවා වින්දන කෙනෙක් ඉන්නවා නේවාසිකයෙක් ඉන්නවා කියලා අපි හදාගත්තොත් මතිය ඈතින්දලා බලන තාක්කල් මේ මතිය ඇත්ත තමයි ලං කරලා බලලා යම් දවසක අපි ධාතු ස්වરૂපේ දැක්කම අන්නර මතියට අභියෝග වෙනවා ඒ සක්කාය දිට්ඨියට දරා ගන්න බැරි වෙන සක්කායදිට විශේෂම ජීවාත්මය කියන මේ එක එක්කෙනෙක් තුළ ජීවත් වෙන ජීවයක් තියෙනවා කියන එක බිඳෙන්න පටන් ගන්නවා මොකද ආනාපාන ලක්ෂ කියලා කෝටි වාරයක් බලන්න හිටියා ආනාපානය තුළ කවදාකවත් ස්ත්‍රී ගතියක් පුරුෂ ගතියක් සත්වේ දකින්න නැහැ ඉන්නවා කියලා ගන්න ඒ මිස්කන්සෙප්ෂන් එක එහෙම නැත්නම් අපපටිපත්‍ය අවිද්‍යාව හිතලා අයින් කරන්න බෑ ගුරුවරු කිව්වට අයින් කරන්න බෑ ආශිර්වාද කළා අයින් කරන්න බෑ ආනාපානෙම පෙන්වනවා හැම පැතිකඩක්ම පෙන්වනවා. පෙන්නලා කවදා හෝ ආස්වාද ප්‍රසවාසයේ තියෙන්නේ ධාතු මාත්‍රයේ පමණයි කියන එක ආස්වාදයේ ප්‍රිය වෙලාවේ අප්‍රිය වෙලාවේ දෙකේම දරගන්න. ළඟ වෙච්ච වෙලාවේ දුර වෙච්ච වෙලාවේ දෙකේම දරගන්න ඕන. ලොකු වෙච්ච ගොරෝසු වෙච්ච වෙලාවේ සිං වෙච්ච වෙලාවේ දැනගන්න ඕන. ඇතුළත තියෙනකොට පිටත තියෙනකොට දැනගන්න ඕන. අතීත අනාගත වර්තමාන වශයෙන් දැනගන්න ඕන. දැක්ක දවසේ නම් ආයේ කවුරුත් ඇවිල්ලා ඔක අනිත්‍යයි කියලා කියලා දෙන්න ඕන කමක් වෙන්නේ නැහැ. මේක සංතතියක් විතරයි කියනකොට අනිත්‍ය ලක්ෂණ පේනවා. ඒ වගේම මේක මේ කෘත්‍ය කරන්නේ හතර දිනාම හැංගිලා බෙදලා ගත්ත ගමන් යාගේ කෘත්‍ය කැඩලා. ඒ වගේම ලක්ෂණ වශයෙන් දකිනකොට පේනවා මේගොල්ලෝ අඳුනගන්න වෙන වෙන ඒගොල්ලන්ගේ කණිය ගහපු ලකුණක් තියෙනවා. ඒ ලකුණ දැනගත්ත ගමන් අපේ පාණයට නතු වෙනවා. අන්න එදාට ප්‍රත්‍යක්ෂ හොල්මන. නැත්තම් ප්‍රත්‍යක්ෂයෙන් අපි කරන චංචල කම්පන ක්‍රම අපි කුප්පන ගති නැති වෙලා පරමාර්ථයට ගියාට පස්සේ ආශයන්තරාව කියන මිනිස්යාට නැත්තම් ආශයන්තරාව පදවන්නට රටේ කියන මාර්ග නීති බලපාන්නේ ඒ යන්නේ 33000 කුඩින් ඊට පස්සේ යාට ඒ පාරේන ට්‍රැෆික් සාජන්ට කරන්න දෙයක් නැහැ අපට. ආන්නේ වගේ තමයි ධාතු මනසකාට අපිට කරන්න පුළුවන් හොල්මන්. ධාතු මනසකාට අපිට කරන්න පුළුවන් නැලවිලි, ඒ වගේම රැවටිලි, සියරම පේන්න පටන් ගන්නවා. මේකට බාධා කරන එකම කෙනා යෝගාවචරය පමණයි. අතර ධාතු නම් මුර්ර ගබා මුර්ර ගදා කියමින් ඉන්නේ මෙන්න අපේ ලකුණු මෙන්න අපි ආවා එනිසා මෙච්චර දුරගාමීන් පවතින ධාතු ලකුණු එනකොට කොච්චර සතිය සමාධිය හිතියත් යෝගාවචරය ගමන්ගේ ඥාණය පාවිච්චි කරපු ගමන් ධාතු මනසිකාරය නැතිලා ප්‍රඥප්ති ඔළුවට එනවා ඒක තමයි ඥාණය කියලා හුඟක් කලාට කියන්නේ ඥාණය නෙවෙයි කොට අන්තක්කෝ කියලායි කියන්නේ අපේ බල පුළුවන් කාරකම් තියෙනකන් අපි කරන්නේ ධාතුමනිකාරය එන්න දෙන්නේ නැතුව එහාට පෙරලෙනවා මෙහාට පෙරලෙනවා හැඩ වැඩ කරනවා. ඒක කරන්න කරන්න ධාතුමනිකාරය ප්‍රකට භාවය නැති වෙනවා. ඒක නිසා ධාතුමනිකාරයට ගියා නම් ඉතින් යනකොට ඇත්තටම කියන චුල්ලසෝතාපන්න තත්ත්වයටපත් වෙනවයි කියලා නියත ගතිකෝ සම්බෝධි පරායනෝ කියලා කතා කරනවා එවැනි තත්ත්වෙකදී කවවම කවදාකවත් ඒ පුද්ගලයා මරණයන් මත අපායට යන්නේ නැහැ කියලා. පුදුම ශක්තියක් එනවා. ඒ ඔතෙන්ද ගිහිල්ලා හරියට ජාම බේරගත්තා. සත්පුද්ගලෙක් වශයෙන් මේ කවදාකවත් බලන්නත් බෑ. බැලුවොත් දහතු මනසකාරේ පේන්නේ නැහැ. සත්පුද්ගල බව පාවා දෙන්නම වෙනවා. ජීව සඳහායි අපි මේ බුද්ධ සරණ ගච්ඡාමි කියලා බුද්ධ රත්නයේ සරණ ගිහිල්ලා සීලයක පිළිතලා අර කියන ශ්‍රද්ධා විරිය සති සමාධි ප්‍රත්‍යය එකලස් කරගෙන ආන්නේ එතකොට තොවිල නටන්න පටන් ගන්නවා. එතකොට පේන තියෙන සෑම දෙයක්ම ඔය භාව ලක්ෂණ මතින් පරණයි. මේ භව ලක්ෂණ වෙන්කොට වෙන්කොට දැනගන්නා ගතිය තමයි නාම ධර්ම කියන්නේ වෙන දෙයක් නෙවෙයි. ඔය දෙක වෙන් කරපු ගමන් වෙන් කරන්න බෑ. වෙන් කරන්න පුළුවන් ඉන්නේ ඥාණයෙන් පමණයි. නැත්නම් වෙන්කොට දකින්න. ආනේ දැකපු ගමන් තේරෙන පටන් අර ගන්නවා. මෙතුආකල් භව සංසාරේ පුරා මේ මේ දෙක වෙන් කර ගන්න බැරි නිසා මේ දෙක අනා ගැනීම නිසා අපිට දුක්ඛ සත්‍ය අවබෝධ කරගන්න බැරි වුණා. අපිට මේකට ඇත්තා වූ ආශාව මේ දෙක එකතු කරවුවාන් ස්ත්‍රී ගති පුරුෂ ගති පහළ වෙනවා හොඳ ගති නරක ගති පහළ වෙනවා කළු ගති සුදු ගති පහළ වෙනවා ඊට පස්සේ ඉතින් දෙපා වේලි බැනගෙන නඩු කියාගෙන ඉච්චින් නඩු මෙතෙන් ගිහිල්ලා හරියට මේක ස්වභාව වශයෙන් දැක්කා නම් ඊට පස්සේ බලන්නෙත් නෑ තේන දෙයක් තියෙනවා භාව ලක්ෂණ තියෙනවා ආනෙතන ඥාන මූලිකම විපස්සනා ඥානය වෙන නාම රූප පරිච්ඡේ ඥානය කියලා කියනවා මේකට ඕනම දෙයක් විග්‍රහ කරලා බලුවොත් ඒකේ තියෙන නාම රූප දෙක පමණයි. ඉන් එහාට වෙන গুপ্ত භාවයක්, ගූඪ භාවයක්, දෙවියෙක්, නවුංකාරයෙක්, ආත්මයක්, සත්‍යක් පුද්ගලෙක් දකින්න බෑ. වෙන විදිහට කියනවා සත්‍යක් පුද්ගලෙක් වශයෙන් බලන තාක්කල් නාම රූප බලන්නත් බෑ. මේක හුදු ක්‍රියාවලියක් විදිහට බලන්න ඕනේ. මෙන්න මේක දිහා බලාගෙන ඉන්නකොට ඒ ඒ නාමයට ඒ ඒ හේතුව ඒ ඒ රූපයට ඒ ඒ හේතුව වශයෙන් දකිනකොට තමයි ওই ධාතු මනසිකාරී තාමත්ම උච්ච අවස්ථාවටපත් වෙන්නේ. ඒ නිසා යම් වෙලාවක අපි විපස්සනා භාවනාවේදී ඒ ඒ චිත්තක්ෂණය මතුවෙන දැකීම්, ඇසීම්, ගඳ බැලීම්, රස බැලීම්, පහස විඳීම් එහෙම නැත්නම් කල්පනා කිරීම කියන මේ සේර මෙනෙහි කරමින් කිසිම දෙයක දැක ගන්න බැරි ප්‍රත්‍යක්ෂ කරන්න බැරි කිසිම දෙයක් ඇත්තේ නැහැ කියන ඒ ශක්තියට එන්න නම් ධ්‍යාන භාවනාවේදී ප්‍රථම ධ්‍යානේ වාගේ විචක්ක විචාර වේති සුඛ ඒකාග්‍රතාව කියන ටික බුද්ධම එකලාසකට එන්නවා. ඒක නිසා කියනවා මේ වෙලාවේදී ඒ විතක්ක ਵਿਚාර පීසුසුක ඒකකතාටි ධර්මතා කරන සේවාව සමත භාවනා උපචාර සමාධියේ කෘත්‍ය කර දෙනවා කියන්නේ. මේ එකලාශය තුළ තමයි අපි ආස්වාසයක තියෙන මේ මේ ධාතු ලක්ෂණ මෙව්වා. නැත්නම් මේ රූප ලක්ෂණ මෙව්වා. නාම ලක්ෂණ මෙව්වා කියලා තේරුම් ගන්න. දැකීමක තියෙන මෙව්වා. ඇහිීමක තියෙන මෙව්වා. නස ගඳ බැලීමක රස බැලීමක පහස ලැබීමක මේ හිතිල්ලක මේ දේවලින් පිට දෙයක් ඇත්තේ නැහැ කියලා දකින්න සෑම දැනීමක්ම නාම කොටස් හා රූප කොටස් වලට වෙන් කළ දැනගන්න පුළුවන් ශක්තිය එනකොට ඉතින් ලොකු එකලසක් තමයි විපස්සනා. අත්‍තරම කියනවා මේකට විපස්සනා ඥාන කියන්නේ මේ විපස්සනාට ඇතුළත තියෙන එකලසක් කරලා දෙනවා. කියන නැත්නම් කියනවා නම් සමත භාවනාවේදී ප්‍රථම ධ්‍යානය ඇති කරන්න ඕනේ උපචාර සමාධිය ඇති කරලා දෙනවා වගේ. නමුත් මේ දේවල් කොච්චර අස්පනා පිට පෙනුනත් මේ කියන අනිත්‍ය සංඥාවෙන් බැලුවේ නැත්තම් කදාකත් ඒ ගුණේ ඒ ප්‍රතිඵලේ ඒ සාක්ෂාත් කරන්නේ වෙන්නේ. ඒසා දස සංඥාදී සර්වඥයන් සඳහන් කරනවා කතමාචානන්ද අනිත්‍ය සංඥා ඉදානන්ද බික්කු අරඤ්‍යගතව රුක්ක මූලගතව ශුඤ්ඤාකාරගතව ඉති පරිසිංචක පරිසංචික්කති රූපං අනිච්ඡං වේදනා අනිච්ඡා සංඥා අනිච්ඡා සංඛාරා අනිච්ඡා විඥානං අනිච්ඡං ඉති හේන මේක දකින්නම් ඔය දිගිය පිටින් බලන්නේ නැතුව හොඳට එබිල බලන්න ආස්වාද ප්‍රසාර වශයෙන් මුල බඳාග වශයෙන් බලන්න බලනකොට බලනකොට මේවා වෙන් වෙනකොට ඔගේ අනිත්‍යත්වයේ හැර සංතතිය හැර කිසිම චිත්තක්ෂණ දෙක සමානකමක් වේද ඒකෝ තමයි සංතති ගණේ කැඩෙන්නේ ඒ වගේම කෘත්‍ය ගණේ කැඩෙන්නේ ඒ වගේම ලක්ෂණ වශයෙන් ප්‍රඥප්ති ගණයේ කැඩෙන්නේ ඒ වෙනස් වෙන යෝගාවචර ජීවිතේ නැත්නම් සංසාරෙටම එකම එක සැරයයි සිද්ධ වෙන්නේ. ඒක උනාට පස්සේ නම් ආයේ කවදාකවත් ඒක අමතක කරන්න පුළුවන් අත්දැකීමක් වෙන්නේ නැහැ. මේක ලොකු දෙයක් නෙවෙයි. නමුත් ඒ කාන්තේම ඒ යෝගාවචර දන්න විපස්සනා යෝගාවචරේ විපස්සනාට සුදුසුකම් කියන කෙනෙක් මේ චිත්තක්ෂණයේ මම දැන් කියන තැනට ආපු කෙනෙක් කියලා සතුටු වෙනවා. ඒ නිසා ධාතු මනසිකාරයේදී සර්වචනාංශයේ මේ ධම්මානුපස්සනාවට ගිහිල්ලා මේ කතා කරන්නේ. ඊට කලින් අපිට පෙන්ලා දීලා තියෙනවා මේ පඨවි ධාතු, මේ ආපෝ ධාතු, මේ තේජෝ ධාතු, මේ වායෝ ධාතු වශයෙන් බලන්න. මේ කෙස්, මේ ලොම්, මේ නියතක්, මේකක් වශයෙන් බලන්න කියලා ගොක් කියලා දීලා අපි මෙතෙන් ඇවිල්ලා තියෙන්නේ. ඒ නිසා මේ සියලුම ශක්ති එන ගහනට පස්සේ තමයි ධාතු මනස කාර්ය සිද්ධ වෙන්නේ. ඒ නිසා අපි නැවත නැවතත් මේ සවිස්තර වශයෙන් බණ ඉදිරිපත් කිරීමේ බලාපොරොත්තු වෙන්නේ අත්දැකීමේ වෙලාවේදී මේ දැනුම එතෙන්වත් ඇවිල්ලා ආධාර උපකාර කිරීමෙන් ඒ ඒ ධාතු ඒ ඒ ධාතු වශයෙන් දැනගන්න මේ රූප ධාතු මේ නාම ධාතු වශයෙන් වෙන් කරගෙන නාම රූප පරිච්ඡේද ආදී ඥාන පහළ වීමට තරම් වූ සද්ධාාවක් සතියක් වීර්යයක් සතියක් සමාධියක් ප්‍රත්‍යාවක් සියලු දිනාටම පහළ වීමට මේ ධර්ම කොටස හේතු වාසනා වේවා කියන ප්‍රාර්ථනාවෙන් අදට නියමිත පංච උපාදානස්කන්ධයේ ධාතු මනසිකාර කොටස නතර කරනවා. සියලු දෙනාටම සද්ධා විරිය සති සමාධි ප්‍රඥා පහළ වේවා කියලා ප්‍රාර්ථනා කරනවා.